හමාරට පස්වර දාන්න උනා. ඉතින් අපි මෙතෙන් පටන් පහ වෙනකන් පුරුදු පරිදි ඒකහමාරක කාලය අපි ප්‍රශ්න විචාරාත්මක කඩ පිළ නැත්නම් අපේ ධර්ම සාකච්ඡාවේ නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමෙන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි විජේ මහත්මයන් ඉල්ලා සිටිමු පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರයේ ආරම්භ කළ දින විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසේ ප්‍රශ්න 19ක් ලැබිලා තියෙනවා 19 18ක් භාවනා පිළිබඳව එකක් ධර්මදේශනයේ පිළිබඳව ඊයේ අපිට ඉතුරු වෙච්ච ප්‍රශ්න තුනක් තියෙනවා ධර්මදේශනයේ පිළිබඳව ඒ ප්‍රශ්න ඉස්සෙල්ල ගන්නවද එහෙම නැත්නම් භාවනා ප්‍රශ්න ඉවර කරලා ධර්මදේශන ඊයේ අතුර නැතකට ප්‍රශ්න වලින් පටන් ගමු තිරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේ ඉදිරිපත් කළ සක්මනේදී සතිය පිහිටවීම සම්බන්ධවයි ප්‍රශ්නයේ කෙටියෙන් එදිනදා ජීවිතයේදී ඇවිද යන විට වරහන් ඇතුලේ උදාහරණ වශයෙන් වැඩ කරන ස්ථානයේදී shopping center එකේ බඩු ගැනීමට යාමේදී කිසිදු මතක් කිරීමක් හෝ ආයාසකින් තොරව ඇවිද යාම පිළිබඳ සතිය පිහිටයි විනාඩි කිහිපයක් පමණි නමුත් මා සිතාමතාම ඒ ක්‍රියාව තවදුරටත් කරගෙන කරගෙන යමි ඊයේ සඳහන් නොකලත් අනිකුත් එදිනදා ජීවිතයේ කාර්යයන් කිදී සතිය කොහේ හෝ සිට පැමිණේ. උදාහරණ ස්නානය, අතුගෑම වගේ දේවල් වලදී බොහෝම සුළු මොහොතකට ඔබ වහන්සේගේ උපදේශය වූයේ මේ වැඩ දියුණු කර ගැනීමට අනුග්‍රහ කරන ලෙසයි. සතියට ගෙට ඒමට දොර ඇර තබන ලෙසයි. මේ අනුග්‍රහ කිරීම කෙසේ විය යුතුදයි මාහට අනුකම්පාවෙන් විස්තර කර දෙන්න මෙන් ඔබ කැපත්ව ඉල්ලා සිටිමි. දෙවෙනි කොටස මේකට අදාළ වෙන්නේ තමයි කියවන්නේ. ඔබ වහන්සේට නිරෝගී හා දීර්ඝායුෂ පතමි. මේක ඇත්තට ආරම්භ කරන ක්‍රමයේ කියලා දෙන්න ඕනේ. දැන් ආරම්භ වෙලා තියෙන්නේ. දැන් අපිට තියෙන එකට සාදර වෙන එකයි. ඉතින් ඒක නිසා අපි දැනගෙන අපි අගේ හිතට දැම්මොත් කොයි වෙලාවක හෝ Taman ඉන්න ඉරියවට හිත આવොත් ඒ ඉන්න කිසිම වෙලාවක ආතතියක් ඔලුවට එන්නේ නැහැ. කිසිම වෙලාවක අසහනයක් නැහැ. ඉතින් අපි හිතට කියන්න ඕන අපට අසහනේ ආතතිය ඕන නම් පිටපලයක්. අධානේ ආතති චෝන් නැත්තම් මෙහෙවර ඉන්නේ. එතකොට අපිට බලාගන්න පුළුවන් හිත කැමති කෝකෙද ඉන්න කැමති කියලා. යාර මූජි කියලා එක්කෙනෙක් ඉන්නවා YouTube එකේ. ඒ මම හිතන්නේ කැරිබියන් කන්ට්‍රි වල හිටපු මිනිසෙක්. යාගෙන මං කිසියෙත්ම ගුරුවරයෙක් නෙවෙයි. නමුත් හරියට මිනිස්සු මයි ළඟට එනවා. මේ මේ ආසහනේ ආතතිය කියලා. ඉතින් මේ මිනිස්සු හිතන ඇති මාත ආතතිය අසහන නැහැ කියලා. ඉතින් මම මේ මිනිස්සුන්ට කියනවලු ඉතින් ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන ආතතිය අසහන එක්ක ඒක මට දීලා යන්න කියලා. ඒක මම ළඟ තියලා එක එක්කත් යන්නේ නැතිල ඔක්කොම අරගෙනමලු යන්නේ. මේ මම කියනවලු මේ ආතතියට උඹේ හිත නැතුව ජීවත් වෙන්න බෑ. නැත්නම් උඹ හිතට පුළුවන් ආතතිය නැතුව ජීවත් තමත් කොයි වෙලාව හරි කයේ ජීවත් වෙනවා ආතතිය නැතුව ඉන්නේ. ඉතින් අපේ හිතට කියන්න ආතතිය ඕනේ නම් අතීතයට යන්න, අනාගතයට යන්න, වෙන කෙනෙක් ගාට යන්න, වෙන තැනක් ගාට යන්න. ඕන තරම් යන්න අරින්න. ඒක මේ නැත්නම් ඒකත් ආතතියක් කරගන්නවා හිත. ආතතිය එපා නම් මම දැන් මෙතන. ඒ තරම් සරල දෙයක් හිතට මතක් කරලා දුන්නා පස්සේ දවස හිත ලැජ්ජ හිතෙනවා මේ එක එකනට කිය කියා මේ මෙච්චර ලස්සන ക്ഷേම භූමියක් තියෙද්දි මෙච්චර ලස්සන ക്ഷേම නිර්වෘල් තනක් තියෙද්දි මෙච්චර ලස්සන නික්ලේශී තනක් තියෙද්දි අර කෙලෙස් සහිත මල සහිත කාන්තාරයකට වැටලා ඉන්නේ ඇයි මේ අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තුං ශෝක නොකරන ക്ഷേමය විරජ වූ තැන මෙතන. ඒ චිදිවිට යනවන යන්නරේ. එimhe අවස්ථාව දීලා ඒක හිතට නිතරම කියනවා. ඔබට ඕන නම් ආදිතිර පිටපලයි. ඒක අනිවාර්යම ඕනේ යාට. ආදිතිය පානම් ගෙටෙන්නේ. ගෙටෙන්න යනකොට හිටගෙන හිටියම්මකෝ ඉඳගෙන හිටියම්මකෝ මොන ඉරියව්ව හිටියක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් බුද්ධ ජානසෙ බෙල තිනවා ගතී තිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ වහසිතේ සුන් හැම තැනදීම දැනගෙන ඉන්නේ කියලා. ඉතින් චාරපස්සාව කම්මේ දක්වා බුදුරජාණන්සේගේ කරුණා පැතිරලා තියෙනවා. ඇසිකිලියට ගියා. මේක කරගෙන ඉන්නේ. එතකොට සතිය පිහිටලා කිසිම අතතියක් නැහැ. ඉතින් අපි කොච්චරක් ඒතියෙද්දී මේ පිට යනවයි කියලා ඉසాత බඳගෙන අඬාන එක තල්ලි තියන අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කිය කිය ඔක්කොටම කී කිය ඇවිද බලන්න බෝ මට තියෙන දුක පැහැටි මොකද කරන්නේ ඉතින් මෙච්චර මේ ලස්සන මේ වටේ කරගෙන නැතුව ගෙටම වරේක වටේ වටේ කරගෙන නැතුව ඉතින් පෙන්නලා දුන්නාට පස්සේ හිතට නිතරම මතක් කරනවා ඔබට ඕනේ නම් ඵලයා. ඔය ගියේ නැත්තම් ඒකට නිකන් ඒත් හිතට තියෙනවා පොඩි අප්සෙට් එකක්. ඔය ගෙදරින්ම බත් කාලා හරියන්නේ නැහැ ඉඳලා හිටලා ඔය ජංක් ෆුඩ් ටික කරීමේ කණ්ඩෝ. කඩේශෝරු කියලා කියන්නේ. ඒක හොඳයි ඒක නරක නෑ. හැබැයි දැනගන්න ඕනේ ඊට පස්සේ කාලයක් ආය නොකා ඉඳලා sugar level එක බස ගන්න වෙනවා, කොලෙස්ටරෝල් බස ගන්න වෙනවා. වරින් වර ගිහිල්ලා ඔහම කෑවට කමක් නැහැ. ඒ නිසා හිතට යන්න අර ඉන්න පෙන්නලා දෙන එකයි තියෙන්නේ. දරුවන් සරණයි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මම සතිය පුහුණු කිරීමට ආධුනිකයෙකු වන අතර මේ මගේ දෙවන කමඨහන් වාර්තාවයි. මා ඊයේ සහ අද දින සක්මන් සහ පරයන්ක භාවනාවලදී ලද අත්දැකීම් ඔබ වහන්සේට ඉදිරිපත් කර අවාද අනුශාසනා ලැබීමට කැමැත්තෙමි. සක්මන් භාවනාව සිටගෙන සිටි ඉරියව්වට සිත තබා ඉන්පසු සක්මනේදී තද පොළොව තදවන අයුරුදෙස සතියෙන් බලා සිටීමේ වරින් වර සිතුවිලි ඔස්සේ සිත පිට ගියත් ඒ වැටහුණු වහා නැවත සතිය සක්මනට පිට වී සක්මන අවසන්ව වතුර පානය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ අවට පොඳුරුවන් සිටනාසේ දිස්තුන නිසා අතින් සෙමින් පවන් සැලීමේ නමුත් හොඳින් බලන විට ඒ පොඳුරුවන් නොවන බව වැටහුණි. විත්‍ය සහ දේශ අතර යම් යම් දේවල් නිදහසේ පාවෙනවා මෙන් දිස්විනි. වඩා විමසිල්ලෙන් බලන විට ඒවා හරියට අන්වීක්ෂයකින් බලන විට එහා මෙහා දුවන ශෛල පිළින්නාක් වෙන විය. මෙම தත්ත්වයේ ඊයේ සවස්වර පුරාම පැවති අතර අද උදෑසන වන විට නැතිව ගොස්ය. මින් පෙර මෙවන් අත්දැකීමක් ලබා නැති අතර ඔබ වහන්සේගේ කාරුණික මඟ පෙන්වීම මහත්සේ සගයේ කොට සලකමි. පරියන්ක භාවනාව ආස්වාද ප්‍රස්වාසයේ මූලික කර්මස්ථානයේ කොට භාවනාව ඇරඹීමි. ඊට පෙර බොහෝ අවස්ථාවල නොදැනීම ගැඹුරු නින්දකට යෑම සහ ගැස්සී අවදි වී නැවත මූල කර්මස්ථානයට ඒම අත්දැකීමි. එතෙන් පටන් මග සලකුණු කොටගෙන මෙම ගැඹුරු නින්දට යෑම සතියෙන් බලා සිටීමට උත්සාහ ගතිමි. ඊයේ සවස පරයන්ක භාවනාවේදී එකවරම ඔන්න දැන් ගැඹුරු නින්ද ළඟ ළඟම ඉනවා යයි දැනී ඒ දිස වඩා සතිමත්ව බලා සිටියෙමි. එවිට විවිධ ආකාර ආලෝකයන් දිස්වන්නට විය. මේ දෙසද ඉතාම සතියෙන් යුක්තව විනාඩි 5ක් පමණ නිදහසේ බලා සිටියෙමි. මේ අවස්ථාවේ කය කිසිදු දැනීමක් නොතිබුණු අතර මම මේ ශාලාවේ භාවනා කරනවා යයි දැන සිටියෙමි. මෙම தત્ත්වය අද උදේ එක් පරයන්ක භාවනාවකදීද නැවත අද්දුටු වෙමි. මේ දොසක් ඇතුළත් කරුණාවෙන් ආදා දෙන සේක්වා. භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ අවාද අනුශාසනාගේ කොට සලකමි. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝාෂ පතමි දරුවන් සරණයි. මම හිතන්නේ මට අවුරුදු 14 15 වගේ මතකයි භාවනා ගැන කතාවක් තිබුණෙත් නැහැ. නිකන් තන බිත්සක බුදු බැල්ලෙන් බලාගෙන ඉන්නකොට අහස දිහා සුදු යහස බලනකොට අහස පුරාම නලියනවා. මේ ඇත්තක පිහලා බැලුවා ආයෙත් නලියනවා. ඊට පස්සේ මම ඉතින් හිතාගත්ත ඕක ගණන් ගන්න දෙයක් නැහැ. හරියට නිකන් ගිනි මැලයකට උඩ තියෙන මේ මිරිගෝ වගේ. ගිනි මැලයකට උඩ වාතය රත් වුණාට පස්සේ යහපැත්තේ පේනේ ඔක්කොම කැළඹිලානේ තියෙන්නේ. අන්න ඒ වගේ. ඊට පස්සේ ඉතින් මම දන්නේ මේක මේ හොඳට හිත විවේක වෙච්චාම අපිට මේ අහස සහ ඇහැ අතර තන එක එක වෙලාවට ફોકસ වෙන්න පටන් ගන්නවා. ඉතින් අතර මේ මොනවද තියෙනවා. අපිට වෙන්නේ මොනවක්වත් නැහැ කියලා හිස් කියලා. නමුත් බලනකොට නිකන් පණුවන ලියනවා වගේ, කෝඳුරු නටනවා වගේ, එහෙම නැත්නම් මේ එක එක එක එක මේ මිරිගුවක් නටනවා වගේ කොයි වෙලාවෙත් තියෙනවා. ඉතින් ඇසෙම්බලි එක වෙලාවේ මේ අපි ගිහිල්ලා පන්ති පන්ති හිට ගන්න. හිට ගත්තාම සඳුදා දවසේ පාසල් ගීතේ ගහනවා. පේරාදෙනියේ විද්‍රුහල් මහෝනි කුණු කුණු කුණු කුණු කුණු කුණු කුණු පේ හැමදාම ඒ නිසා මම පිටිය දිහා බලන ඉන්නවා පිටිය එක තිතක් තියෙනවා ඒක බලනකොට මුළු වටේට නලියන්න පටන් ඊට පස්සේ තිත නැති වෙනවා ආයෙදරයක් වන්ට උන තිත පේනවා ඉතින් තාමත් යනවා පේරාදෙනියේ කුණු කුණු කුණු කුණු කුණු කුණු කුණු ඉතින් මං හිතුවා මොකක් හරි අප්සෙට් එකක් ඇති කියන්න බෑ මොකද පොඩි අයියත් එක්ක ඉඳිරු කීයපුවාම ගහනවා. ඔය ඌව මේව හරියන්නේ නැහැ ඌත් එක්ක ඌ අන්තිම මේ හරියටම අකුරට වැඩ කරන එකේ. ඉතින් මම ඔය සාමාන්‍ය කියන්නේ. ඊට භාවනා කරනකොට දැක්කේ මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක දාලා බැලුවොත් අනික්ෂේ තමයි සෛල නෙමෙයි පේන්නේ ශුද්ධ ජීවී. අපි නෙමටෝඩ්ස් අයින ස්ලයිඩ් එකක් අරගත්තොත් පල්ලෙච්ච වතුර ටිකක් මයික්‍රෝ දාලා 5 ගුණයක් 10 ගුණයක් 40 ගුණයක් ලොක් කරලා බලනකොට හැම තැනම නටනවා. අපි බොන වතුරුනත් ඇති. ඉතින් මේක අර ඇම්ප්ලිෆයි වෙනවා ඔක්කොම තියෙන හොඳට පිරිසුදු හැබැයි යමක් දේශ බලන්න හොඳ නැහැ. ඔහේ බලහින්න එකයි කරන්නේ. අහස දිහා බලහින්නට අහස නෙවෙයි බලන්නේ. ඒකට ඒ අතරමැද මොනවද නලියන ගතියක් තියෙන. ඒක භාවනාවෙන් මෙන එකක් නෙවෙයි. හිත විස්ත කලංක වෙන්න ඕන. දෙයකට එල්ල වෙන්නේ ඒක නිසා කියනවා ඕනම වෙලාවක පිස්සෙක්ගේ ඇස් දෙක බැලුවොත් ඇස් එල්ල වෙලා නැහැ. පොඩි ළමයිගේ ඇස් දෙක බැලුවොත් එල්ල වෙලා නැහැ. රහතන් වහන්සේගේ නම ඇස් දෙක බැලුවොත් එල්ල වෙලා නැහැ. නිසා රහතන් වහන්සේ පිස්සයි හරිම සමානයි කියලා කියනවා. මේ බැලුවට සීත්‍රු යන්නේ. අපිට පේන්නේ මේ අපේ දිහා බලා ඉනවා කියලා. නමුත් ඒ සීත්‍රු යන පිස්සත් එහෙමයි. බැලුවට මේ ඒක දෙයක් දිහා බලන්නේ මේ කතා කරන ඔය ඔය හෙල්ලෙනවා. පොඩි බබෙක්ට ඇත්ත එක ફોකස් වෙලා නැහැ. ඇත්ත එක වෙන වෙනම ෆ්ලෝට් වෙන්නේ. එදී එතකොට මේ ඇහෙන් බැලුවට එතන එතකින් ඒක ඉවරයි. චිත්ති දිට්ඨමත්ත. බලන්නේ අන්ධෙක් වගේ. බලන දෙයට ફોකස් වෙලා නැහැ. ඉතින් ඒ වගේ වෙනකොට මේ අතරමැද තියෙන දේවල් මේ නැහැ කියලා කිව්වට මොනවද ඕ පේනවා. ඒ නළු වෙනවා පේනවා. ඇමීබා වගේ පේනවා, ඩෙමටෝඩ්ස් වගේ පේනවා. එහෙම නැත්නම් පණුනලියන වගේ පේනවා. ඇත් දෙක පියපි අපි බලනවා. ඒ නිසා ඒක මතක තියාගන්න මේ හොඳට එකලස් වෙච්ච දෙයක්. විවේකීට අවිල්ල තියෙන කතාවෙත් පිටිපස්සේදී පෙන්න තියෙන්නේ වරික ඇතුළත හිස් පිටත තියෙනා වගේ පේනවා. ඊපස්සේ පිටත සම්පූර්ණයෙන්ම හිස් ඇතුළත මොනවද තියෙනා වගේ පේනවා. ඉතින් ඔයන්නේ අපි ඉල්ලම ඉන්න කාලේ හිටිය උලපනේ අම්මා කියලා එක්කෙනෙක්. අමුතුම જાති. ඒක මම හිතන්නේ එතකොටත් අවුරුදු 80ක් විතර ඇති. ওই අම්මගේ මේ තනමැත්තේ තිබුණා පිළිකාවක්. ඒක හොඳටම එළියට ඇවිල්ලා. ඉතින් ඒක නිසා ඒ කවුරුත් ඉවට ගණන් ගන්න. ඒ කියන්නේ අම්මා කියන්නේ කල්යාණ මිත්‍යයි කියන. එයා එක්ක එයා ඉස්සරලා එහෙම නැත්නම් මං යයි නැත්නම් අපි දෙන්න එකට යන. ඒ කියන්නේ කිසිසේත්ම පිට නරක කරගන්න. ඉතින් අපි ඔක්කොමලා දොස්තරලා ඇවිල්ලා කියනෝක පිළිකාවක්. හරියට ඒක මගේ කල්යාණ මිත්‍යයි. මොන්නම තරම්වත් ද්වේෂ කරන්නේ අනේ අසනිකුල ස්පිතාලේ ගිහලා. ගිහලා තමයි කොඩින් මහත්තයා ගියා බලන්න. ස්පිරිතාලෙන් එළියට දුවන ගිල මහබෝසතාණන් වහන්සේ වඩනවා අනේ අම්මේ මේකේ ඉන්නේ ඉන්න හරියක් ඉන්නේ සුරංගනාවියෝ ඉන්න හරියක් ඉන්නේ දෙවියෝ දේවතාවෝ පුදුමාකාර විදිහට මට සලකන්නේ කියලා නර්ස්ලට කියන්නේ දිව්‍යාංගනාව කියලා දොස්තරලට කියන්නේ දේවතාවෝ කියලා වැඩ කරන අයට කියන පුදුම ලෝකයක් ඉතින් දොස්තරනම් ගොඩින් කියලා දිනවා අම්මා බැනුම් අහන්න වෙයි මේ ලෙඩ බල වෙලාවක් නෙවෙයි මම මේ හදිස්සිය ආවේ ඇඳට ගිහිල්ලා පොඩ්ඩක් හාන්සිලා ඉන්න මං ආවට කමන්නේ කියලා. කොහොම ඉන්නද මහත්තයෝ මෙහෙම සැලකිල්ල. පුදුම සැලකිල්ලක් තියෙනවා. අම්මට මොනවද දැනෙන්නේ කියලා. මොනවද දැනෙන්නේ මේක හිස්නවල. ඒ කියන්නේ ඉතින් මහත්තයෝ මේක හිස් මේක ඇතුළේ බැලුවම නික මොනවද තියෙන්නේ මොකක්දම නැහැ. හිස්. අර පිට පිටත් ඉතින් හිස්ම නෙවෙන්න. ඉතින් පිටයි ඇතුළේ කියලා මොන පිස්සුද මහත්තයා එහෙම ගන්නෑ. ඒක හිස්. ඉතින් ගොඩින්න ඇවිල්ලා කියනවා මේ නිල්ලඹේ මේ ජීවිතේ මං කවුරු හරි සෝවන් වුණයි කියලා දැක්කනම් ඔන්න උලපනේ අම්ම තමයි. මොනම දෙයක් කරන්න පිළික හැදිලා හොඳටම මේ භයානක තත්ත්වයක්. මොනම තාලෙන්වත් දුකක් දෙන්න බෑ. ඒකට මම පැවිදි වෙන්නේ ඉස්සෙල්ලා මං ගෙදෙට්ට ගියා. ගෙදෙට්ට යනකොට හොඳටම අන්තිමයි. ඇඳේ හිටියේ. ඊපස්සේ ගිය ගමන්ම දුව කියලා ඉස්සරහට ඇවිල්ලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ කොඩින් ගියාට පස්සේ මම තමයි නිල්ලම් බැලුවේ. ඉතින් මාත් බොස්තන් වහන්සේ නමක් කියලා තමයි හඳුනාගත්තේ. ඒකට උපුල් මල්ලි ළඟ ඉඳලා කිව්වා මේ මහත්තයා දැන් අම්මා එවිජින් යන්න හදන්නේ කියලා. දුම්මාකාර සද්දාවක්. ඒකට උපුල් මල්ලි කිව්වා මේ නිල්ලම නෑ. දැන් යන්නේ මීත්‍රිගල අනේ පුතේ මට දිශාව පෙන්නපන්. ඒ මීත්‍රිගල දිශාවට මගේ নমස්කාරය වේවා. ඒ ඒ මුදිතාව. ඇතුළත් 30 මහත්යෝ පිටත් 30 තමයි. ඉතින් මේ දෙක නැත්තම් මමෙක් මධ්‍යස්ථානයක් දුක දරන තැනක් පදනමක් නැහැනේ. දේවල් තියෙන තාක්කල් දුක දරනවා. එක්ක ඇතුළත දේවල් තියෙන එක්ක පිට නැහැ. එක්ක පිට දේවල් තියෙන ඇතුළත නැහැ. ඒක මාරු කර කර මාරු කර කර පෙන්නනවා. කවදා හෝ මේ දෙකේම ශූන්‍යයි, තුච්ඡයි, රිත්තයි, අනත්තයි, පරතෝ කියන தത്വෙට එනකන් අපි තාම තියනවා කියන හැඟීමෙන් තමයි ඉන්නේ. අපිට ඕනෙත් තියෙන එකක් තමයි නිමිත්තක් අරමුණක්. නමුත් භාවනා කරලා කරලා කල්ලි ගුණාට පස්සේ පේනවා. තියෙනයි කියලා බැලුවොත් තියෙනවා තමයි. හැබැයි බුදුහාමුදුරු කියන්නේ මේක අනිමිත්ත බලන්න අනිත්‍ය බලන්න මම නෙවෙයි කියලා බලන්න. ඉතින් බැලුවොත් නැහැ කියලා නැහැ. බැලුවොත් තියෙනවා කියලා තියෙනවා. අන්න වෙනස කවදා වෙයිද? ඉතින් ඒක නිසා හොඳම වැඩේ තියෙන දෙයක් තියෙනවනම් හොඳට ඒක දිහා බලන්න. ඒක ගෙවෙන කම්ම බලන්න. ආයසරයක් මොකක් කරනවද ජීවන ගම්ම බලන්න. ඒකට කියනවා නිරෝධය දකින්නයි කියන්නේ. නිරෝධය බලන ක්‍රමයට තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. නිරෝධය දැකීම තමයි තුන්වෙනි ආර්ය සත්‍යය. දෙයක් බලන්නේ ඒකෙන් කෑදරකමට වදා ගන්න මගේ කියන්නේ ඒක ගෙවෙනකම් බලනවා. ඊට පස්සේ දකින දකින දේ, පේන පේන දේ ගෙවෙනකම් බලන එකට කියනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒ නිසා මේකේ මේ ආංශික සාක්ෂාත්කරණයක් තියෙන්නේ. එනේන දේ බලන්න. බලන්නේ ඒක මේ අල්ලබදා ගන්න පැත්තෙන් නෙවෙයි ගෙවෙන පැත්තෙන්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි කර ස්වාමීන් වහන්සේ මීට පෙර භාවනාව යනු පරයන්කේ පමණක් පමණක් බව දැන සිටි මාහට මෙම භාවනා වැඩමුළුවේදී සක්මන හඳුනා ගන්නට ලැබීම මා ලද මහත් වාග්යකි. සක්මන් භාවනාව විනාඩි 30ක් පමණ වඩා පරයන්කයට වාඩි වූ විට සතිය පිහිටුවා ගැනීමට බොහෝ පහසු බව අත්දැකීමි. ඊයේ දිනේ උදෑසන පරයන්කේදී සිහිය පවත්වා ගැනීමට අපහසු විය. පසුව සක්මන් හොදින් විනාඩි 30ක් පමණ කර පරයන්කට වාඩි වූ විට සිහිය හොදින් වැඩිනි. අද දින උදෑසන මෙලෙස සක්මන් විනාඩි 30ක් පමණ හොදින් වඩා පරයන්කේ පරයන්ක භාවනාවට වාඩි වූ වෙමි. මගේ මූල කර්මස්ථානයේ වූ ආනාපාන සතියයි. පරයන්කයට වාඩි වී නාසාග්‍රයේ හුස්ම රැල්ල ඇතුළුවන පිටවන හැටි හොඳින් නිරීක්ෂණය කෙලෙමි. වැඩි වෙලාවක් නොගොස් මාගේ කයෙහි සැහැල්ලුව ඇතිවිය. නාසාග්‍රයේ හුස්ම රැල්ලේ ගොරෝසු බව සියුම් වී යන ආකාරය මම හොඳින් නිරීක්ෂණය කෙලෙමි. හුස්ම රැල්ල සියුම් වීගෙන යන ආකාරයත් මට මත් ස්වභාවයක් විදිමත ගතියක් දැනෙන ආකාරයත් පිස පහතට කඩා වැටෙන ආකාරයක් දැනිනි. ඔබ වහන්සේ පැවසු පරිදි එම අවස්ථාවේ සිහිය ඩබල් ඩෝස් කර බැලිය යුතු බව මට මතක් විය. එම නිසා නිදිමත ස්වභාවයේ දරුණද හොඳින් හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී හුස්ම රැල්ල ඉතාසියුම් වී නැති වී යන ආකාරය නිදිමත ස්වභාවයෙන් නිරීක්ෂණය කළේ විය. ACයක වැඩ කරන શબ્දයක් මගේ පපුව උස් පහත් වන ආකාරයක් දැනුන නිසා මා නිදි නැති බවත් මැරි නැති බවත් අවබෝධ කර ගතිමි. එම අවස්ථාවේ ශරීරයේ බොහෝ ශරීරයේ බොහෝ සැහැල් වී තිබිනි. ටික වේලාවකින් නැවත හුස්මක් වැටි හුස්ම රැල්ල නැවත සියුම්ව පටන්ගෙන ගොරෝසු වන ආහාරය නිරීක්ෂණය කෙරෙමි. එවිට කඩා වැටී තිබූ බෙල්ල ක්‍රමෙන් කෙලින් වී වක්ස් ස්වභාවයේ නිදිමත ස්වභාවයේ නැති වෙන බව මට දැනිනි. සිතුවිලි ගලා ආවේය. උපහාසයේ කිව් පරිදි හර්මානිස් මාමාගේ 10 සිට දෙක වීමට අනේ අර මානිස් නෙමෙයි මේක. එහෙම එහෙම කියන්නේ අමාරසයට අනම්මනම් කියන්නේ. මේක අමාරසයෙන් නෝන හර්මානිස් දෙලිල් තියෙන. ඒක අනුපූර්ණ බරපතල වැරද්දක්. අර්පණාමාගේ 10 සිට දෙක වීමට සුළු වෙලා ගියා යන සිතුවිල්ල මගේ සිතට පැමිණ පැමිණ ඇසර බැලීමට සිතුනි. ඒ වන විට විනාඩි 35ක් බාල්දියද ඇසල බලනකොට බාල්දිය නෑ. <laughs> ඒ වන විට විනාඩි 35 40 පමණ ගත වී තිබිනි. නමුත් මාගේ හිතේ 아무තු හැඟීමක් සතුටක් තිබිනි. මා ඉරියව වෙනස් කළද නැවත ආනාපානය මෙනෙහි කළ විට නැවත සිහිය පිටවීමට වැඩි කාලයක් ගත වූයේ නැත. නැවත හුස්ම සියුම් යන ආකාරයත් හුස්ම නැතිවීම අනින්දට වැටෙන ආකාරයත් නැවත සියුම්ම හුස්ම ආරම්භ වී නැවත ගොරෝසු වන ආකාරයත් කයෙහි බොහෝ සැහැල්ලු ගතියෙන් අත්විඳෙමි. මාහට ඇති ගැටලුව හුස්ම රැළ ක්‍රමෙන් සියුම් වී නැතිව යන අවස්ථාව මම හොඳින් නිරීක්ෂණය කළද එම අවස්ථාවේ ඇත්තටම අපේ ශරීරයේ ආනාපානයෙන් තොරද නැතිනම් සිතේ නිද්‍රූක නිද්‍රාගත ස්වභාවය නිසා හොඳින් නිරීක්ෂණය කළද එය අපට වැටහෙන්නේ නැති බවද එම අවස්ථාවේ මහා මියනොගොස් සිටි බව මම දනිමි මේ අවස්ථාව කරුණාවෙන් පහදා දෙන සේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔබ මේක පටන් ගන්නකොට লীලා තියෙනවා මම හිතා හිටි ඉඳගෙන ඉන්න එක තමයි භාවනාව කියලා නමුත් මට සක්මන ලැබීම වටිනා දෙයක් කියලා කවදා හෝ මම භාවනා කරන එක කියලා හිතාන ඉඳන් භාවනා කරන එක තමයි වැරද්ද සතිය පිටුවෙන එක තමයි හරිම දේ කියලා තේරිච්ච දවසේ භාවනාගේ කිසිම ප්‍රශ්නයක් ඔළුවට එන්නේ නැහැ භාවනාව කියන්නේ ඉඳගෙන ඉන්නවා කියන එක තමයි අපි හුඟක් වෙලාවයි තන්නේ. ඒකයි අපි මේ භාවනා කරන්න බෑ කියන්නේ. මේ ඉඳගෙන ඉන්න බෑ කියන එක තමයි. භාවනා කියන්නේ සක්මන් පරියන්ක දෙකම කියලා තේරුම් ගත්ත දවසේ නිකන් භාවනා කියන්නේ නිකන් විනෝදාංශයක් විතරයි. භාවනා කියන වචනේ තයින් කළ සතිය පීඨම කියලා ගත්තොත් ඔය කිසිම ආගමික ස්වරූපයක් නැහැ. හැම වෙලාවෙම සතියින් ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒකට පේන්න පටන් ගන්නවා නින්දත් අරමුණක් කරන්න පුළුවන්. ඉතින් මට එනකොට කොච්චරක් නිදිමතට සතිය පිටවන්න පුළුවන්ද කියලා. කොයි වෙලාවක හරි අපි හිතමු නිින්ද ඇවිල්ලා නැත්නම් හිත ලීන වෙලා ඒ බව දැනගෙන ඉන්නකොට මෙයා හොයන්න ගියොත් මේලා ඇත්තටම කය තියනවාද ඇත්තටම ආනපන තියනවාද කියලා ඒක නිසාම අර තින විවේකේ කැඩෙන. පෑදීදියට වර්ධිය එක් වෙනවා. ඒක බුදුරජාණන්සේ සඳහන් කරන තුන යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් පිළිබඳ මඤ්ඤණා කරන්න ගියොත් ඒක විපරිණාමය. මඤ්ඤණා කිරීම නිසාමයි මේ කාගිදෝ දෙයක් අනාත්ම වූ දෙයක් මගේ කියාගෙන මේ දුකයි මේ අනිත්‍යයටයි පැවිදෙන්නේ. අනිත්‍ය නම් අනිත්‍ය තමයි. දුක නම් දුක තමයි මගේ නෙමෙයි. ඒ ඒ අහකයට නයි දාගන්න එකට තමයි ඔය කතන්දර ගොදනවා, මඤ්ඤණා කරනවා, ප්‍රපංච කරනවා. කිනේ කරන්නේ ඒක තමයි පුතඥයාගේ ප්‍රධානම ජීවනෝපාය. ඔය දෝය අනේකක් අරගෙන මේක මගේ කියා ගන්න. ඉතින් ඒ නිසා භාවනා කරනකොට ඒ විවේක තැන්න යනකොට ඒක මඤ්ඤණා නොකර ඉන්න බෑ. මොකද ඒක ලොකු අරුමයක් නේ අපට. අනිත් එක මේ අමාරි සයිය වගේ බයිසි බාල්දිය තියෙනවද කියලා බලන්න බෑද? බලනකොට බාල්දිය නෑනේ. වෙලාව බලන්න බෑ. ඒ මඤ්ඤණාව නිසාම අර තියෙන පිරිසුදුකම නැති වෙනවා. හිතන්න දවතක දැන් හිතන්න මේක භාවනාව කොච්චර පුරුදු කරනවද කියන එක බලන්න දෙයක් නැහැ. ලියන්න තියෙන මල්ල මොනද ඔබ ඔබ බලන්න. එතෙන්ද යනකම්ම යන්න ඕනේ. මේ තියෙන කෝල ගති, කෝඩු ගති, නොදන්න ගති යනකම්ම ඔබල බැලුවත් එකයි නැතත් එකයි තිබ්බහම කොක නැතුවම කොක. තිබ්බත් එක සංඥාවක් විතර නැතත් එක සංඥාවක් විතරයි. තිබ්බත් එක මඤ්ඤණාවක් විතර නැත්තත් එක මඤ්ඤණාවක් විතරයි. ඒ නිසා මේ මඤ්ඤණාව ගැන මොන දිගපල් මැනිල්ලක්ද? මොන අදහස් පළ කිරීමක්ද මොන කතන්දර ගෙතිල්ලක්ද මොන ප්‍රපංච කිරීමක්ද කියලා මේ ලෝකයේ කියන්නේ මනෝබුබ්බංගම දෙයක් මනෝසෙත් දෙයක් මනෝමය දෙයක් ඉතින් ඔකට මේක ගණන් හිලව හදන්න ගිහලා බොකටද මේ ආතතියක් ගන්නෙ ඒ නිසා ගණන් හිලව හදන හේතු තියෙන මඤ්ඤණති හේතුන ඒකත් මම නෙවෙයි ගණන් හිලව හදන්නේ නැති විවේකයේ දාගෙන ඒකත් මම නෙවෙයි දෙකටම සමතුලිත භාවය නැත්නම් සමතේ බලන්න යනවනම් මිනිස්සෙක් කියලා බෑනේ. එක්ක අමනුස්සෙක් වෙන්න නැත්නම් උත්තරී මනුස්ස ධර්මයක් වෙන්න ඕන. ඉතින් භාවනා කළොත් එන්නේ ගියේ නැති කිසිම කෙනෙක් මේ ස්වභාවක නැහැ. නමුත් ගියාට පස්සේ ඒක මගේ බුද්ධියට සින්න කරගන්න හදනවා. මගේ දැනුමට යට කරගන්න හදනවා. මගේ මිම්මට ගන්න හදනවා. ඒ නිසාම ඒක විකෘතියක් බාටපත් වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච දේ ඒ විදිහට මෙන්න කතන්දර කිරීමකින් තොරව ෆැබ්‍රිකේෂන් නැතුව ස්ටෝරි ටෙලින් නැතුව මඤ්ඤණා නොකර ප්‍රපංච නොකර ඉන්න නම් කොච්චරක් ඒක වශී කරන්න ඕනද කොච්චරක් ඒක සිද්ධි කරන්න ඕනද මඤ්ඤණා කෙරුවත් ගණන් ගන්න එපා දැන් මට වැරදිලා මං කාට හරි ඒක මත ප්‍රකාශ කරනවා ප්‍රශ්නේ නැහැ ඊට පස්සේ ගිහිල්ලා කියනවනේ ඒක මට මගේ කටමැද දෙඩවීමක් සමා වෙන්න අවශ්‍ය නැහැ ඒ නිසා මේ යේන යේනේ මංජන්ති තතෝ තං හෝති අඤ්ඤතා කියලා කියන එක මේ ශ්‍රෝඩින්ජර් කියන විද්‍යාඥයා හොයාගෙන තියෙන අවුරුදු 200කට ඉස්සෙල්ලා Schrodinger energy waves collapse only when your consciousness interact, not otherwise. Whenever the energy wave interacted with your consciousness, it collapses and then it becomes a shape. If it is not interacting, it's just energy. Isaac Newton කියනවා අවකාශයේ යමක් ගමන් කරනකොට ගමන් කරන සරලවම තමයි. යමක් වැදුනොත් වැජිච්ච දෙයට ප්‍රතිපක්ෂ බලයක් ඇති වෙලා ඒ හා සමාන ගමන්පතේ මාරු වෙනවා. මේ වෙනත මේ කෙලින් යන එක. නිසා කොන්ෂස්නස් එක ගියේ නැති තැනවල කක්ක නැහැ. කොන්ෂස්නස් එක ගිය හැම තැනම කක්කා. ඒ නිසා අපි කොන්ෂස්නස් එක තමයි විඥානයේ අසරණ කරන වැඩක් මේ කරන්නේ. ඉතින් විඥානය තමයි මේ වෙලාවේ කූර ගහලා බලන්න හදන්නේ මේකේ සතිය තියනවාද? හුස්ම තියනවාද? කය තියනවාද? බාහිර රූප තියනවාද කියලා මන්නේ අය ප්‍රශ්නයක් නැහැ. කරලා කරලා කරලා බලන්න විඥාණයට සෙල්ලම් කරන්න අරින්න එකක්වත් මම කියන්නේ නැහැ. ඒක උනායේ නැතයි මෙන්නයි නැතුවයි ප්‍රපංච කෙරුවයි නැතයි එහෙම නැත්නම් මඤ්ඤණා කෙරුවයි නැතයි කියන එක ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් නම් උනත් ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් ඒක තමයි මේකට කියන්න තියෙන පාඩම ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ පොඩි පැටලිස් භාගයක් තියෙනවා මම ඒක කියනවා දවස් 4ක පමණ කාලයක් පරයන්කේ හා සක්මණේ සතිය පැවැත්වීමට දැඩි වෙහසක් ගත්ෙමි පරයන්කේ සමතේ වැඩිීමේදී දැනෙන නිදිමත ගතිය නිසා එය එපා කරපු භාවනාවක් විය එය එපා කරපු භාවනාවක් විය. ඔබ වහන්සේට පින් සිද්ධ වෙන සක්මණේ ලද ගැම්ම නිසා සමතේට දැන් ඇලුම් කරමි. මට සමතේදී සිත සංසිඳීමට පත්වන්න දිගු වේලාවක් දැඩි ආයාසයක් ගත යුතුය. එවිට සිත දැඩි නින්දක ස්වභාවයට ගොස් විවිධ දේ සිහින ලෙස පෙනෙන සැටි පූර්ණ අවදීන් බලා සිටිනවා හැර ඉන්නහාට සතිය පවත්වන්න නොහැකි විය. අරමුණක මුල මැද අග බලන්නට කියා කියන්නේ කුමක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. අද ප්‍රථම වරට මෙතෙක් සතිය පීඨවීමෙන් ලද උදව්ව ප්‍රයෝජනටගෙන පරයන්කේදී මට හුරු විදර්ශනාවට සිතේ දෙවෙමි. සමතේදී සිත එක්තැන් කර ගන්න දිගුව කාලයක් දැඩි වෙනසක් ගන්නට සිදුවත් විදර්ශනාවෙන් ඉතා ඉක්මනට සිත සංසිඳෙන්න පටන් ගත් බව වැටහිනි. අද උදෑසන පැයක පමණ කාලයක් සිතේ දැඩි නිහඬ බවකින් නමුත් පූර්ණ අවදීන් පරයන්කේ සිටියෙමි. අමුතුවෙන් සිටීමක්ද නොතිබිනි. කය සැහැල්ලුය. හෝල් එකේ තිබුණු තිබූ ශබ්ද ඇසුණත් එය සිතේ නිහඬතාවයට බාධාවක් නොවිය. යම් අරමුණු සිතට දා බැලුවද ඒ ගැන ජජ්මන්ට් එකක් දෙන්නටද සිතට උමනා නැත. හරියන්කේ නැගී සිටීමට හෝ රැඳී සිටීමටවත් සිතට උමනා නැත. විශේෂ ප්‍රබෝධයක් නොතිබිනි. සිත කම්මැලි වී කියාද කිව නොහැක. ගරු ස්වාමීන් වහන්සේ මෙන්න ඉදිරියට කළ යුත්තත් මා ලද අත්දැකීමත් පහදා දෙන්න තිරුවන් සරණයි. ඔය කියන සමත විදර්ශනා කියන වචන දෙක අයින් කරා නම් ලේසි තේරුම් ගන්න. මුල් කොටසේ පේනවා සම්පේ සමාධිය හරියනකොට එපා වීම එනවායි කියලා. උකට බුදුජානන්ත කියන්නේ විරාගය කියන වචනේ. ආශාවට කියනවා රාගය කියලා. රාගය අනිත් පැත්ත තමයි විරාගය කියන්නේ. ඉතින් බුදුජානක කියනවා විරාගෝ සෙට්ඨෝ ධම්මාන. ධර්මයේ තියෙන වටිනාම දේ තමයි මේ විරාගය. ඒකට තමයි අපි කම්මැලිකම මූච්පේන්තු ගතිය මේ එපා වෙන ගතිය, ඒකාකාරී ගතිය, අසරණ ගතිය, බය ගතිය ඔක්කොම පහළ වෙන්නේ විරාගය පහළ වෙනකොට තමයි. ඉතින් ඒක නිසා ඒකට කම්මැලිකම නීරසකම වෙනුවට විරාගය උද්දිකලාව පිරිච්ච ගතිය ක්ෂණ සම්පත්තිය සාසන සම්පත්තිය කියන වචනේ දාන්න පුරුදු වුණා නම් අපිට තේින්න පටන් ගන්නවා මේ එපා වෙන ගතිය එනකොට දතේ එකක්ම බඩේ එකක්ම කිසිම රිලක් නැති වෙලාවට තමයි ඔක එන්නේ. ඒක එන වෙලාවෙනකොට මොනම බාධාවක්වත් නැහැ. නිකම්ම නැගිටලා යන්නේ. කවුරු හරි දන්නවනම් මෙච්චර ඉක්මනට භවනාජිමගේ රාගේ විරාගේ පාටපත් වෙලා තියෙනවා. දැන් මේකට අනුග්‍රහ කරන්නේ කොහොමද කියලා බලනවනම් යෝනිසමනසිකාරය ඇවිල්ලා තේරෙයි. අයෝනිසමනසිකාරය આવුත් කියනවා හරි කම්මැලි. හරිම නීරසයි. හරිම ඒකාකාරී කියලා අපි අර පැහැදිලියට කොහෙන් හරි බොරදී ටිකක් දාගන්න. ඉතින් සමථ විදර්ශනා ඒවම මොකක්වත් නැතුව මේ භවනාජින කම්මැලිකම ද්වේෂයකින් තොරව බැලුවොත් නිවන් ගන්න. ද්වේෂයක් සහිත බැලුවොත් කෙලෙසයක් වෙනවා. ද්වේෂයෙන් බලන්නෙම මේ තණ්හාවට තියෙන ආතාව නිසා. මොනමාරි දෙකින් ප්‍රබෝධමත් කර ගන්න හදනවා. මෙච්චර ලස්සන භාවනාවේදී මේ එපා වීම නැත්තම් විරාගයේ එද්දී. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පැත්තේ බුදුරජාණන් වහන්සේ වැඩි කරලා තියෙනවා. අපි ඒකට විරාගය කියනම දාන වෙනුවට කම්මැලි, නීරසයි, අනම්මනම් ගොඩක් ಜಾති කියනවා. මේ කවදද අපේ භාෂාව ආර්ය ව්‍යවහාරයට යන්නේ. මේ ගොඩේ භාෂාවෙන් බබාගේ භාෂාවෙන් ආර්ය ව්‍යවහාරයට යනකොට ඒක එනකොටම පස්සේ සන්තෝෂයක් වෙනවා. අන්න දැන් වැඩේ හරි. දැන් කිසිම බාධාවක් නැහැ. ඔන්නේ පාවීම එන්න පටන් ගන්නවා. කම්මැලිකම එන්න පටන් ගන්නවා. නිදිමත ගතිය එන්න පටන් ගන්නවා. පාළු ගතිය එන්න පටන් ගන්නවා. බය ගතිය එන්න පටන් ගන්නවා. අසරණ ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් මේක දිහා මෙතෙක් කල මේකට තිබුණ ද්වේෂයෙන් අයින් කරලා බලව ගමන් ඕඩ් නිබ්බිදාව කියන වචනේ දාන්න පුළුවන්. විරාගය කියලා දාන්න පුළුවන්. ඒ නිසා මේ අපි කතා කරන මේ නව බහුකාර්ය ධර්මවල එතන තමයි අනගහන අනගහන යන්නේ ප්‍රීතිය, පසද්ධිය, සුඛය. ඊට පස්සේ සමාධිය. සමාධියෙන් පස්සේ ඇති හැටි දැකපු ගමන් විරාගය තමයි එන්නේ. නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යම් විමුක්ති විමුක්තන්ති විමුක්ති මුච ඥානං හෝති. ඒ විරාගයට සාදර වෙච්ච දවසේ මුළු ලෝකෙම සතුට පිරිච්ච තැන මොකද හැමතැනම කම්මැලිකම නැති හැමතැනම පාළුව නැති ඒ පාළුගතිය සාදර වෙන එකයි කරන්න තියෙන්නේ ඒක අමාරුයි මොකද අපි ඒක අනිත් පැත්තනේ දඟලන්නේ අපිට ඕනේ ගෝගෝ ෂෝ එක රොක් මියුසික් උඩ දාන්න බිම දාන්න නටන්නනේ ඉතින් ඒ නිසා මේ රාගයට වෛර කරන සාපේ තමයි සංසාරේ රාගෙන්නේ විරාගයට පයිර කරනවා. මුළු භාවනා ලෝකෙම හැම භාවනා මධ්‍යස්ථානෙකම හැම භාවනා ශාලාවකම කම්මැලිකම පිරිලා කැටකවල විකුණන්න පුළුවන්. ඉඳගෙන ඉන්නේ කොයි වෙලාවෙ නැගිටින්ද කියලා බලන්න. සක්මණට ගිය ගමන් කොයි වෙලාවෙ ඉඳගනින්ද කියලා බලන්න. ඉතින් අපි ළඟ හිටිය එක්කෙනෙකු මේ බැඳලා හිටියේ නෑ හැබැයි සෑහෙන ගාණක් වස් ඇතුළේ ඉඳලා පින්න පාත බෙදෙන අම්මා කෙනෙක්ගේ අත දැකලා සිවුරු ඇරියා. සිවුරු ඇරලා යම්ම බැඳා. බැඳලා ඉවරලා ඉතින් ඇවිල්ලා හැමදාම මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට හරියාටයි සිවුරක් හොදලා දෙන්න පඳු ගහන්න බෝකෝ හොදන්න මම කොහොමද දැන් ගෑණිත් එක්ක ඇඳේ බුදියාණී ඉන්නකොට සිවුරු ගැන කල්පනා කරනවා සිවුරේ ඉන්නකොට ගෑණි ගැන කල්පනා කරනවා සිවුරේ ඉන්නකන් හිතේ ගෑණියක් කවද ගනීදෝ ගෑණිගේ උණුසුමෙදෝ කවද පුදියන්දෝ කියලා තමයි සිවුරේ ඉඳගෙන කල්පනා කරන්නේ. ගෑණිත් එක්ක ඉන්නකොට කියනවා අනේ මට සිවුරක් හොදලා දෙන්න නැත්තම්. මට බොම්බු ටිකක් හොදලා දෙන්න නැත්තම්. මං ගිහ සිවුරු අරින්නත් එපා වෙනවා මට ඒක ඇහෙනකොට කියලා. <laughs> ඔතෙන් ගියා තායෙන්න වෙන්නේ. ඔතෙන් ගියා තායෙන්න වෙන්නේ සිවුරු හොදලා දෙන්නේ නැති. වල කෙලියක් මේකේ තියෙන්නේ මේක මේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාර දෙක දාගත්තා නම් ඊට වැඩි රසවත් දෙයක් මුළු ජීවිතේම නැහැ. නිසා ඔය කියන කම්මැලිකම විරාගය නිබ්බින්දති නිබ්බින්දන කියලා කියන්නේ වින්දනයක් නැහැ කියන එක. නිර්වින්දනම තමයි නිබ්බින්දති කියන්නේ. ඒක ඊට පස්සේ විරාග වෙනවා. විරාග වෙච්ච ගමන් වෙන් වෙනවා. විරාග වෙච්ච ගමන් විමුක්තිය. විමුක්තුණාට පස්සේ ඉස්සර වගේ අතහැල අත මේ අතපල්ලේ ගියා. නාස්ති වුණා කියන එක නෙමෙයි තියෙන්නේ භාවනා කරලම අයින් කෙරුවා. එතකොට විමුක්ති මුති ඥානං හෝති. මම විමුක්තිය ඇති කරගත්තා කියලා එක මිම්මට යනවා. අපේ තින් දැම්මන හරි වුණොත් වෙන්නේ වැරදිලා, වැරදිලා ඇහිලා ගියයි කියලා. මේක නේ අහලලා තියෙන්නේ. භාවනාවේ මහලලා ඒකත් අර මෙතෙක් කල නොදකින්න පතන් කියපු ඒ කම්මැලිකමට ප්‍රේම කිරීම නිසා හරහා තමයි ඒක ලබන්නේ. ඉතින් ඒක භාවනා වැඩමුළුවක හෝ භාවනා යෝගාවචරයේ හෝ මුල් කාලේ ඉන්නේ ටිකක් කල ගියාට පස්සේ තේරෙනවා මේ කම්මැලිකමට කොච්චර කල් වෛර කරලා තියෙනවද මේ කම්මැලිකමට කොච්චර මූණට කියලා ගහලා තියෙනවද කියලා මේ කම්මැලිකමට කොච්චර උනතුරුවක් කරලා තියෙනවද ඉතින් ඒ වුණාට ඒක ලැජ්ජ නැතුව අනාත්ම වශයෙන් භාවනා කරන හැම වෙලාවෙම ගෙටේනවා කවදද අපි ඒක බාරගන්නේ බාරගත් දවසේ කිසිම බාධාවක් අපිට නැහැ. අඬහව ගන්න දෙයක්වත් නැහැ. අඬහව ගන්න තියෙන්නේ අපි මෙතකල් කරපු තකතිරුකමට විතරයි. ඒ නිසා මේකට පාවඩයක් දාලා තියන්න. ගෙට ගෙවදින්න කියන්නේ. ශිරි දෙව්දුව ගෙට වැඩිය වගේ. ඒක නිසා මේ බාහිර ගන්න සුළු ගතිය, ඒ විවේකයේ බාහිර ගන්න සුළු ගතිය, නිබ්බිදා බාහිර ගන්න සුළු ගතිය, විරාගයේ විමුක්තිය බාහිර ගන්න සුළු ගතිය විතරමයි නිවනට අවශ්‍ය කරන්නේ. ඒක උපේලා තියෙන. නැවත නැවත ඒකට තට්ටු කරනවා. තට්ටු කරන හැම වෙලාවෙම කියනවා දැන් බෑ පස් වෙන්න කියලා. මම තම ලෑස්ති නෑ පස් වෙන්න කියලා. ඉතින් අපි ඒ ලෑස්ති මනසට තමයි යෝනිසමනසිකාරය කියලා කියන්නේ. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. පරියන්ක භාවනාවේ අත්දැකීම් ආස්වාස ප්‍රාස්වාසයේ වහයි තුනී වී ගොස් ඊටම සෞම්‍ය තත්වයකටපත් වේ. ප්‍රීතියක් ඇති වේ. කය නොදැනී යයි. යම් යම් ශබ්ද ඇතුණද ඒ සතියට කිසිදු බාධාවක් ඇති නොකරයි. සමහර පරයන්කවලදී ගල් ගැසී ඇති කය දෙස පිටතින් කෙනෙක් බලා සිටනවා වැඩිය. සතිය මනා ලෙස පිහිටයි. කාලයේ අවසන් බව දැනගත් විට නැගිටයයි. නිවසේදී පරයන්කේදී ආනාපාන සතිය නොදැනී යම් කිසි ශබ්දයක් අන් දෙකෙන් ශරීරය තුළට ඇතුළු වන ලෙස දැනේ. පරයන්ක පුරාවට එම ශබ්දය පරයන් තුළ පැය එකමාරකට වැඩි කාලයක් පවතී. එම ශබ්දය සතිය පිහිටවීමට කිසිදු බාධාවක් නැත. එදිනදා නිවසේ වැඩ කටයුතු නිතරම කරන විටද එම ශබ්දයේ සමහර විට ඇති වේ. එය මට දැන් හුරු පුරුදු ප්‍රියජනක අත්දැකීමකි. අරයන්කෙන් නැගී සිට වැඩ කටයුතු කිරීමේදීද සතිය හැකි පමණ පිහිටවා ගැනීමට උත්සාහ දරමි. මගේ ප්‍රශ්නය පරයන්කේ කොපමණ වේලාවක් පමණ සිටීමට අවශ්‍ය දෙයක් නැහැ. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. පරයන්කේට වැඩි සතිය ගත්තොත් පරයන්කේ ඉඳදී අපි කරන්න හදන කිසිම දෙයක් නොකර බලහින්න එක. සක්මන් කරන්නේ ටිකක් යමක් කරන ගමන් සරල ක්‍රියාවක් කරන ගමන් බලහින්න එක. එදිනදා ජීවිතය කරන්නේ ඊට වැඩිය සංකර දෙයක් කරන ගමන් බලන්නේ. ඒක නිසා මේ පරියංකය අපි මේකට නිකන් පැලයක් පටන් ගන්නකොට තවාණේ තියලා තවාණේ පැලේ මුල් ඇදලා මේ කන මුල් ආවට පස්සේ අපි ගිහිල්ලා ප්‍රධාන මේ ශේෂ්ත්‍රේ වවුනා වගේ පරියංකය අපි ඒකට පුරුදු කරලා දෙන දෙයක්. ඒකෙදී ආරම්භයේදී අපි පැයක් පරියන්ක පැයක් පැයක් සක්මන කියලා කියනවා. නමුත් අපි මේ පරියන්කේ වෙනුවට අපි කරන්න හදන්නේ සතිය පිහිටීම කියලා ගත්තොත් පරියන්කේ නැගිටලා යනකොට සතිය කැඩෙන්නේ නැද්ද කියලා බලන්න. ආයෙ ආක්මනජලයිල අඩු වෙනකොට පරියන්කේදී සතිය කැඩෙන්නේ නැද්ද කියලා බලන්න. අන්න එහෙම බැලුවොත් අපිට තේරෙනවා මේ සතිය පරියන්කේට හිර කරන්න ඕනේ සතිය සක්මන්ට හිර කරන්න ඕනේ හැම වෙලාවෙම කරන්න පුළුවන්. ඒ නිසා මේ සක්මනේ පරියන්කෙන් ගත්ත සතිය විවිධාංගීකරණය කරන්න වෙන්නේ. ඒකට කියන්නේ ඉරියාපත සංදිවල කොතෙක් දුරට අපිට සතුටුමත් වෙන්න පුළුවන්ද නැගිටිනකොට පරියන්කෙන් සලුවක සලදාලා දුවන වෙනුවට මේ ඉඳගෙන ඉන්න කය නැගිටින හැටි බලන්න. නැගිටට පස්සේ මම ඒ තිබුණ සතිය මට කොච්චරක් දුරට තියෙනවා. ඊට පස්සේ ඒක 탁මන්ට ගිහිල්ලා කොච්චර වෙලා යනකම් ඒකේ ඒ සතිය අඛණ්ඩ භාවයේ තියෙනවද කියලා බැලුවොත් බාධක දිවීම තරගයක් හරහා කෙනෙක් යනකොට ලකුණු කපා ගන්න නැතුව යන හැටි වගේ මේක වැඩ පිළිවෙලක් තියෙන නිසා පරියන්කේ ඉච්චර ලොකුවට බරකට ගන්න එපා විශේෂයෙන්ම මේ විපස්සනා ක්‍රමේදී පරියන්කේ හඳුන්ලා දුන්නට පරියන්කේට තියෙන මේ අනවශ්‍ය කෑදරකම මේ සුකෝපභෝගී දෙයකට තියෙන කෑදරකම වගේ පුළුවන් තරම් ඉක්මනින් අයින් කරන්න. දල වශයෙන් කියනවා පැයක සක්මනක් පැයක පරියන්කයක් කියලා. සමහරට භාවනා ක්‍රමවල පැයකමාරක් කරනවා. නමුත් Tamante ඕන වෙලාවක ඉඳලා කරලා බලතැයි. ඔය පැය එකමාර පැන්නට පස්සේ ඒ ඔය ඔගේ තියෙන ඔය ඉරියව්වට තියෙන බැඳන් ගැතිය නැතිලා යනවා. හොඳට හුරුපුරු කරපු මනසකට ඊට පස්සේ නැගිටලා ගිහිල්ලා වතුර ටැපිලා ආයෙ වාඩි වුණා තරකම තමයි. ඒ නිසා පරියන්කට එච්චරම බැඳීමක් ඇති කරගන්න එපා. ඉරියාපත සංදිවලදී මේ සති ධාරාව පවත්වීම පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා කියතයි. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කිහිපයක් ඇසීමට අවසර පතමි. පළවෙනි එක පරයන්කයේදී සිත එකඟ වූ පසු වෙනත් අරමුණකට ගොස් නැවත මුල් අරමුණ වූ ආනාපානය වෙත එන විට තිගැස්මක් ඇතිවේ. මේ අද දිනේ බොහෝ වාරයක් සිදුවිනි. කරුණාවෙන් මෙය පහදා දෙන්න. දෙක පරයන්කයේදී එක් අවස්ථාවක නිශ්චල හිස් අවස්ථාවකටපත් විය. මුල් අරමුණ වරණතුලේ ආනාපානය එවිට දෙවි ගොසිය. එහෙත් ආනාපානයම අරමුණු කිරීමට උත්සාහ කිරීමෙන් ඉහත නිශ්චලතාවය රැක ගැනීමට විහිසුනේමි. එවිට කල යුත්තේ ඒ දැයි නැත්නම් වෙනත් දෙයක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. ආයෙත් ඒ වාක්‍යය ඕනේ. ආනාපානේට එනකොට හිත වෙහෙසුණාද මොකද්ද? එහෙමයි තියෙන්නේ. එහෙත් ආනාපානයෙන්ම අරමුණු කිරීමට උත්සාහ කිරීමෙන් හිත නිශ්චලතාවය රැක ගැනීමට වෙහෙසුනේ. වෙහෙසුනේ. ඔව්. එවිට කල යුත්තේ ඒ දැයි නැත්නම් වෙනත් දෙයක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. තුන්වෙනි එක තියෙනවා ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා මේ ඉදිරියට ගමන් කරන්නේ කෙසේද අනුකම්පාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට දෙවන් සරණයි. ඔය විදිහට දෙවෙනි එකේදී කියලා තියෙන විදිහට තමයි අරමුණක් ගත්තා. ඒ අරමුණ සම්පූර්ණ කිවිල ගියාට පස්සේ ඒ ලැබිලා තියෙන විවේකය ඒක ස්ථිර දෙයක් නෙවෙයි. ඉඳපු ගමන් ආයතනයක් ඒක අනපනිනවා. ඔකට සද්ද එනවා, වේදනා එනවා, හිතවිලි එනවා. ඒ ආවට පස්සේ ඒ බව දැනගන්නකොටම ගැතෙනවා. ඒකට හිත ඇතුලේ තියෙන එක විදියක බයලජ්ජාවක් වගේ. පිට ගියාට පස්සේ ඒක වෙලාවම හිත ඇතුලෙන්ම ශක්තියක් ඇති කරලා දෙන ඔබ ඉන්නේ ගෝචර අධ්‍යාත්ම භූමියේ නෙවෙයි පිට තැනක ඉන්නේ අනුතරදායක තැනක කියලා ඒක වාට මේ තේරෙකොට ඇතුලට එනවා. ඒක නිකන් අර සිස්ටම් එකටම වැදිලා මේ Tamanට ආරක්ෂක භූමිය නෙවෙයි කියලා. ඒක හරි ලස්සන වැඩක්. ඒක ඉස්සර තියෙන්න ඇති අපි ළඟ. නමුත් දැන් සතියුම් පෙන්ලා දෙනවා. පිට දැන් උන්ට යන්නේක වලක් කරන්න බෑ. ඊගම එක පාරට එයා ආපහු තැනට එනවා. එනකොටම පොඩි බයක් සහ ලැජ්ජාවක් ඇති වෙනවා. නමුත් ඒක දිගට දිගට යනකොට යන යනවත් එක්කම අහුවෙන පටන් අර ගන්නවා. ඔය ගැස්සෙන ප්‍රමාණය අඩු වෙන්න පටන් අර ගන්නවා. නමුත් අර විවේකයේ ඉන්නකොට යමක් නොකර ඉන්න බැරි ගතියක් තියෙනවා අපිට. ඉතින් ඒ නිසා අපි විවේකයේ ඉන්නකොට වෙහෙසක් ගන්නවා එක්ක අරමුණ බලන්න මොනව හරි කරන්න අන්නේ වෙහෙස තමයි එතන සංස්කාර කියන පදේ තියෙන්නේ ඒ සංස්කාර ධර්මචන්සේ පෙන්වයි යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස තිතියා අර හොඳ විවේකයක් දුන්නත් සංස්කරණයක් අපි කරන්න හදනවා යමක් චේතනා කරන්න හදනවා පතන්න හදනවා එහෙම නැත්නම් මොකක් හරි අනුසයක් එනවා අන්නේ ඒ චේතනා ප්‍රකප්පනා පත්තනා යන්ත ජේජේජි යන්ති පකප්පේජි යන්ත අනුසේති මේ තුන මත කරන මත තමයි සංකාරපච්චය විඥාන වෙන්නේ විඥානය පහළ වෙනවා අපි චේතන නොකර හිටියොත් ප්‍රකල්පනා අනාගත සැලසුම් නොකර හිටියොත් ඒත් විඥානය අනුසේතික අල්ලගෙන යන්න පටන් ගන්නවා එතකොට අනුසේකී වෙන්න පටන් ගන්නවා ඒක තමයි අපි මේ සංතාරයෙන් සංතාරට ගෙනෙන පොදිය ඉතින් මේ පොදියට අත තියාගන්න හම්බෙන්නේ නැහැ චේතනා ප්‍රකල්පනා තියෙන. ඒ නිසා එතන ගියාට පස්සේ චිතන නොකර ඉන්න එක තමයි කෙලින් කියන දෙනව කන බෑ. අපේ හිත ඒ තරම්ම මේ නිකන් ඉන්න බැරි ගායක් තියෙන. ඒක නිසා ඒ බුදුම ස්වාමීන් වහන්සේ අපේ පන්දිස්වරන්ස කියනවා එතන ගියාට පස්සේ මේ මොනවත් නැත්නකට ගියාට පස්සේ අරමුණ ගෙවිලා හොඳටම ගියාට පස්සේ සැකනම් චකිතයක් බයක් එනවනම් මෙනෙහි කිරීමක් කරන්න. මූල කර්මත්තානේ හෝ ඉන්නව ඉන්නවයි කියලා. එimhe සකිතයක් බයක් නැත්නම් මේක උරු කරගත්තා නම් යන්න අරින්න. ඕටෝ පයිලට් එකෙන් දාන්න. එතකොට මම යවන්න මම තණ්හාව ඕනෙත් නැහැ මාන්නය ඕනෙත් නැහැ දික්ටි ඕනෙත් නැහැ යනවා. මේ යන්න බයයි. ඒකට කියනවා fear of freedom කියලා. අපි නිවන පැතුවට නිවන දුන්නොත් අපිට ඒක වෙන්නේ මහා පාළුවක් කණිකමක්. ඒක බෑ අපිට. අපිට ඕන මොනවාද අල්ලන්න මොනවාද. ඒ නිසා මෙතන ගියාට පස්සේ මොන වැරද්ද කිරුවත් ආපහු යන්නේ නැහැ මේක. ඒක ඒ ගැන විශ්වාසයක් තියෙනවා. හැම ඉස්සරහට දැනගන්න තියෙන්නේ චේතේජි පකප්පේති අනුසේති කියන මේ තුන දැනගන්න ඕනේ මේ විවේක කරලා දුන්නාට පස්සේ කොට පෙර කොදూరు කම්බසෙන් තමයි එන්නේ. මං අර කෙරුවොත් නරකද මේක කෙරුවොත් නරකද? ඇබ්බැහිය කොහොමද? ඒවට එන්න ආරෙන්න. එකක්වත් කරන්න යන්නේ නැත්තම් සචේතනිකව නැත්තම් සංස්කාරිකව සවිඥානිකව මුකුත් කරන්න එපා. බලන්න නිකන් ඉන්න බැරි හැටි. පිරිසුදු තැනක තිබ්බ ගමන් කොට්ටයක් උඩ තිබ්බ ගමන් කූඩල්ලට කොහොමඩක් අස්සප නැහැ. ඌට ඕනේ තේතයි අඳුරයි. ඌ කොට්ටෙන් පෙරලිලා යනවා. ඒ වගේ අපි මේ දුන්නත් සැපගෙනලා දුන්නත් අපිට ඒක හරියන්නේ නැහැ. ඒ නිසා කියනවා ජීවිතේ මල් විහිං පල්. බුදුසසුනේ කියනලා නතර කරනවා. අපි විවිධ තැනදී වුණාට අපි විහිං අනාගත. එනතම් පෑදී දිහට බොරදී දා ගන්නවා. අන්නේ ඒ drive එක ඒ කියන මේකට කියන්නේ මේ motivation එක. එතින්දී අහු වෙනවා අඩියම මොකක්ද ඉන්නේ කියලා. එතින්දී motivation එක නැති කරන එක තමයි අපි මේ ජීවිතේදී මේ කරගන්න පුළුවන් වුණොත් අපිට ආයිගාවාත්මෙට ගෙනියන දෙයක් ඉතුරු වෙන්නේ මේ මල්ලේ මොන හරි තියෙනවා නම් චේතනා හෝ ප්‍රකල්පනා හෝ අනුසේ තියෙනවා නම් ඒව කවදාකවත් එළියට එන්නව පේන්නේ නැහැ. කාය සංකාර වචී සංකාර කියනකම්. ඔක්කොම අයින් කළා ඉතාලම අඩියට ගියාට පස්සේ මේ තුන් දෙනා එනවා. ඒක බුද්ධ ජානන්සේ චේතනා සූත්‍ර 1 2 2 විස්තර කරලා තියෙනවා. ඒක නිසා ඒක හරියට අල්ලගත්ත ආතෂෝෆන්හවර් කියන ඒ ජර්මන් විද්‍යාඥ දාර්ශනිකයා කිව්වා යමක් හිතුවොත් what you what any will will be evil කියලා. any will will be ill will. ඒක වැත්තකට. එතන හැම දෙයක්ම කක්කා. ඉතින් ඒක කිව්වට වාදේ කට්ටියට TNT පෙත්ත තියාගන්න වෙනවා දිව යට. මල කෙලියක් දැන් මේක වෙන්න පටන් අරගෙන උන්න රැයට නිින්දයක් නැහැ ගැහෙනවා. මහලුව කොට දැමනවා. ඉතින් එතකොට එහෙම ඒ සිංහලෙන් කිව්වොත් එහෙම ඔබ හිතන හැම දෙයක්ම ඔබට කර්ම වෙනවයි කියලා. ඉතින් අපිට නිකන් හොම්බට දමලා ඉන්න හිතන කාට හරි මේ මොකද මේ කතාව. මේ ධම්මේ සංඛාරා දුක්ඛා කිව්වොත් ඒකට සාදු කියනවා. ඕ එහෙම එකක් තියෙනවා තමයි. අබ්බේ <laughs> සංඛාර දුක සංඛාර වල තමයි හිතනවා කියන්නේ. ඒකර හොඳ වෙලාවට බුදුහාමරන්ට වැරදිලා හරි ඕක කියලා තිබිලා පිස්සුම් පෑන. එහෙම නොවුන නම් එහෙම අපිට කියන්න වෙන්නේ මේ මේ මේ චින්තනයේට දොස් කියලා තියෙනවා හිතනවට දොස් කියලා තියෙනවා. ඒකම කිව්වා ශානේ ඩෙකාඩ් ergo cogito sum i think therefore i am මම හිතන නිසා මම ඉන්නවා. අඩියටම මිනිහත් දැක්කා. බුදුදහම අපිට කිව්වා වේද රූපය අයින් කරාට වේදනයි කරාට සංඥායි කරාට සංස්කාරයි කරාට ඔය විඥාණය සංස්කාර හරහා චේතනා ප්‍රකල්පන අනුසේ වශයෙන් මේක මතු කරලා දෙන හැටි බලනකොට මේක කවුරු සුද්ධ කළ දුනත් හරියන්නේ නැහැ මේක මෙතෙන් නරකන් තමයි බලනා යන්න ඕනේ ඊට පස්සේ යෝනිසමනසිකාරය එන්න ඕනේ එතන යෝනිසමනසිකාරය මේ මට්ටමටම රිෆයින් වෙන්න ඕනේ ඉවයිල බලන මෙතන උඩ දාන ගතියක් තියෙනවා. නලියන ගතියක් තියෙනවා. මොටිවේෂන් එකක් තියෙනවා. එහෙම නැත්නම් පෑදිසියට බොරදිය දානවා. ආ මේක දිහා බලන්න මේ ඒක මේ ඇබ්බැහියෙන් එන එකක්. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මිනමන ඒක එනවාමයි විශේෂම විල්ලජ්ජ නැත්තත් ඇත්තේ බලහන් ඉන්නකොට පේනවා මේ පුහුණුව සීල ශික්ෂාවේ නෑ සමාධි ශික්ෂාවේ නෑ මේකට විපස්සනා නැත්නම් ප්‍රඥා ශික්ෂා කියලා කියනවා මේ ප්‍රඥා ශික්ෂාවේදීත් කෙරෙන්නේ මොකද්ද? යමක් නොකර සිටීම. මේ පුරුද්දට කෙරෙන මේ කඩප්පුලි වැඩේ නොමන වැඩේ නොකෑමන වැඩේ නොකර සිටීමේ හැකියාව තමයි බුදුරජාණන්සේ කියන්නේ මිනිස්සුන්ට තියෙන උපරිම ඇත්තම කියනවා නම් බුදුරජාණන්සේ මානවයට උගන්වපු එකම පණිවිඩය ඔච්චරයි. සීල ශික්ෂා සමාධි ශික්ෂා කල්ලාතෝ තිබුණා. ඒක බුදුරජාණන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලම තිබුණා. මේක තමයි කිව්වේ. ඔතෙන්ට ගිහිල්ලා චේතනා ප්‍රකල්පනා එහෙම නැත්නම් අනුසේදියා බලාගෙන ඉන්න ඊට එක එක අයින් කරලා කියනවා දැන් චේතනා නැත්තම් මෙන්න මේක වෙනවා ප්‍රකල්පනා නැත්තම් මේක වෙනවා අනුසේද නැති කරගන්න නම් අනුසේ කියන්න හරින්න බලනකොට පෙනෙයි අනුසේ කියන්නේ මොකද්ද අපි විහිම්ම හදාගත්ත ෂට මායාවි චපල ගති ටිකක් තියෙනවා මම එයා උස්මතු කරලා පෙන්නන මගේම අනිස්මතු කරලා පෙන්නන මම මේ අනුන්ට හොරෙන් කුට්ටිය කඩා ගන්න ඒක ඔක්කොම මේ ආර්ථික විද්‍යාව කියලා නමක් දාගෙන ඉන්න එකට, දේශපාලන විද්‍යාව කියලා නමක් දාගෙන ඉන්න එකට, සමාජ විද්‍යාව කියලා නමක් දාගෙන ඉන්නවා. ඒකට මේ පරහිතකාමී වැඩ කියලා නම දාගෙන කුණු හරප જાති ගොඩක් දාලා තියෙන නිසා කාල් මාක්ස් කිව්වා මේ ඔක්කොගෙම කෙරෙන්නේ තමන් විසින් තමන් මත් වීම තමයි. ඒවට බුදුරජාණන්සේ මාදය සහ ප්‍රමාදය කියලා තියෙනවා. ඒ නිසා බීපු නැති එකෙක් මේ ලෝකේ කවුරක් අය ඔක්කොමලා ඉන්නේ බීලා. මත් වෙලා ඉන්නේ. අපි බීපු මිනිසුන්ට බයිනකොට බීපු මිනිසු කියනවා මේ මෝඩයෝ අපිට බැන්නට සුරාවත් එහි රසයත් බොන padi දනන් මිස නොබන අමනයන් කෙසේ දනීද කියලා. මොනේ ගදන්නවා ඒක ඔක්කොමලා බිල දෙන්නේ ඌ බිල දෙන්නේ. මම බොන්නේ ඇල්කොහොල් උඹ බොන්නේ තණ්හා මාන දිච්චි. මේ padi දනන් අපි අපි ඇවිල්ලා බොන කට්ටිය බොන පාට්. සුරාවත් එහි රසයත් බොන පඬි දනන් මිස නොමන අමනයන් කෙසේ දනීද කියලා කියනවා. ඉතින් ඒ නිසා ඉතින් ගියාට පස්සේ බලන්න මේ හිත දාන දහංගයට හිත දාන මේ කොඩු පෙළ උදෝරකම් ඔපිනියන් දිහා බලලා මේක දැක ගන්න පුළුවන් වුණොත් ඒක බුදුමාකාර බිම්මක්. ඒක නිකන් දැක්කත් ඊට පස්සේ වෙනවා මේ තව කෙනෙක්ගේ සුබ සිද්ධියට අර සේවාවල් මේ සේවාවල් කරන්න ගිහිල්ලා අපි මේ වෙස්ටඩ් ඉන්ට්‍රස්ට් එකක් දාගෙන අපි පටලවා ගන්න හැටි. ඒක ලියලා අපි නම් වුණාම දීගෙන අර සම්මාන මේ සම්මාන දීගෙන පිට කතාගෙන යන ගමනේදී බුදුජානක අපිට කියලා තියෙන පණිවිඩේ. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගරු ස්වාමීන් වහන්සේ මම පරයන්කේ භාවනා කරන විට ටික වේලාවකින් පසුව මට හුස්ම ගැනීම පිටවීම හොඳට ප්‍රකට වුණා. ඊට ටික වේලාවකට පසු මට මගේ ශරීරයේ රුධිරයේ එහා මෙහා යන ශබ්දය ඇසෙන්නට වුණා. තව ටික වෙලාවකින් මගේ දකුණු කකුලේ දණ හිසෙන් පහළ කොටසින් ලේ යාමක් සිදුවන බව වැටහුණි. ලේ කකුලින් පිටවන සීතලද දැනුනි. නමුත් තාම මම හුස්ම ඉහළ පහළ යන දෙස ඉතා හොඳින් බලා සිටියෙමි. මට බයක් නොදැනුනි. වෙන්න තියෙන දෙයක් වේයයි සිතා හුස්ම ඉහළ පහළ යන දෙස බලා සිටියෙමි. පසුව මට මගේ ශරීරයේද නැති බවක් දැනුනි. තවමත් මා හුස්ම ඉතා සියුම්ව ඉහළ පහළ යන ආකාරය බලා සිටියෙමි. ස්වාමින් වහන්සේ මම හුස්ම තුනිවි යන ආකාරය දුටුවෙමි. ඊට පසු මට කිසිවක් නොදැනිනි. මින්පසු මා කුමක් කළ යුතුද? මා යන මාර්ගයේ નિවර්දදේ පැහැදිලි කර දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. සමහර ඊයේ අපි සූත්‍ර දේශනාවක් ගත්තා. අකුසලයක් කෙලෙසයක් කවදාකවත් අරමුණක් නැතුව පහළ වෙන්නේ නැහැ නිමිත්තක් නැතුව පහළ වෙන්නේ නැහැ වේදනාවක් නැතුව පහළ වෙන්නේ නැහැ සංඥාවක් නැතුව පහළ වෙන්නේ නැහැ සංස්කාරයක් නැතුව පහළ වෙන්නේ නැහැ විඥානයක් නැතුව පහළ වෙන්නේ නැහැ ඒ නිසා කුසලයක් ආපුම අපිට පහින් එක්කෙනෙක් එළියට නැත්නම් පහම එළියට. අපි ඒක දැනගෙන මේක රූපයක් නම් වෙන්නේ රූපේ ගෙවෙනකම් බැලුවොත් කුසලෙ ගෙවෙනවා ප්‍රතිපදා විදිහට. ඒ අපි මුළු ලෝකෙම මතක කරලා ආනපාන ඉස්සරහට අරගන්න එක බොහොම ගොරෝසුට වෙනවා අපි දන්නවා දැන්. ලෝකයක් කරදර නැහැ ආනපානයක් කරදර තියෙනවා. දැන් ඒ ආනපාන කරදර ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනවනම් ඔය ගෙවෙනවත් එක්ක ඔක්කොම වේදනා සංඥා සංකාර ඔක්කොමත් ගෙවෙනවා. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා ප්‍රතිපදා විදිහට යනවා කෙලස් අඩු වෙනවා. නමුත් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. දැන් මොකද කරන්න කියලා. ගංගේ ගහගෙන යනකොට එල්ලෙන තිබුණ එකම වැල ඒකත් නැති උනායි කියලා. ඒ කියන්නේ අපිට අර දුක් නැති වෙච්චාම ඉන්න අමාරු ගතියක් තියෙනවා. අසහනේ නැති වෙච්චාම එහෙම නැත්නම් මේ ආතතියක් එහෙම නැත්තම් නිකන් උණ වාගයකට නිකන්. නිකන් නිකන් කොයි කොයි ගන්න. ඒ නිසා මේ අර මේ විඥානේ මේ වෙලාවට ඇවිල්ලා මොකක් හරි gedපරකටුවක් දාලා නඩුවක් දාලා දෙක දෙපැත්තට බෙදලා කොහොම හරි ආණ්ඩු කරන්න හදනවා. ඒතර බලන්න මේ කාටද මේ ඊගාට මට කරන්න මට මොනවද කරන්න ඕන කියන ප්‍රශ්නේ තියෙන්නේ කාටද කියලා. මේක මගේ තණ්හාවද මේකගේ මාන්නේද මේක මගේ ධිට්ඨියද කියලා බැලුවොත් අපිට මොනවත් නැතුව මේක පවත්වන්න බැරි නිසා කොහෙන් හරි මල ගෙදරක් වෙච්චාම ගෙදර මිනිස්සුන්ට අඬන්න බැන්නා. මීගුමෙන් කීප දෙනෙක් ඉන්න ගන්නවා අඬන්න. ඒත් යන්නේ මිනිස්සුන් නරක හිත නරක කරගන්න නෙවෙයි මැරෙලත් අඬන්නේ නැහැ කියලා. ඉතින් මේ මිනිස්සු පොඩ්ඩ පොඩි පොඩි සරබීම ටිකක් බීලා අයියෝ මගේ මාමා මගේ අයියා කියලා අඬනවා. ඒ වගේ මේ මොනවාක්වත් නැති වෙනකොට කරදර නැති වෙනකොට හරි පුදුම අමාරුවක් තියෙනවා. ආ මේක දකින්න පුළුවන් නම් අන්න ඒකට තමයි කෙලස් කියන්නේ කියලා හිතන්නේ. කෙලෙසෙනවා කියලා කියන්නේ කලබනවයි කියලා කියන්නේ අවුස්සනවා කියලා කියන්නේ කුපිත වෙනවයි කියලා කියන්නේ. මේ බොහොම සියුම්. තිබුණු කෙලෙස් වලට මේක හොඳයි ඇත්තටම හොඳයි. මේක දිහා බලන මේක මමද මගේද මගේ ආත්මයද කියලා බලන්න. එතකොට තමයි තේරෙන්නේ මේ කොහිදෝ නැති හොල්මනක් ඇවිල්ලා මේ පාළුගේ වළම්බින කතාවක් තියෙන බලාගෙන ඉන්න ඊගාවට මම මොකද්ද කරන්න ඕන කියන ප්‍රශ්නේ කාගේද කියලා. මේක තණ්හා මේක තණ්හාවෙන්ද මාන්නෙන්ද දිත්‍යෙන්ද කොහෙන්ද මේක එන්නේ කියලා බැලුවොත් තමයි තේරෙයි මෙහෙම ප්‍රශ්නයක් නැතුව චින්තනයක් නැතුව හිතට ජීවත් වෙන්න බෑ ඒකට උදව් කරන්න බෑ ඒක පුළුවන් තරම් මුදලට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියන පැත්තෙන් බලන්න ඕන එක බලන්නවත් ඕන කියලා එන්නවත් ඕන ඒ විදිහට බලන එකට අපි කියන යෝනිසමංචකාරය කියලා මේ ප්‍රශ්න ඇතුළේ කිට්ටුවේ යන්නේ දරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පරයක් බානාවේදී ඒකාග්‍රතාවයට පැමිණ විට මගේ කන් දෙකෙන් ගෝසාවක් වරහනතුල විස්වේ හඬ රාත්‍රියවට පරිසරයේ හඬ වැනි ඇතිවිය. ඊයේ සිට සක්මන් භාවනාවේද ඒකාග්‍රතාවයට පැමිණෙන විට එම ගෝසාව ඇතිවිය. මගේ ප්‍රශ්නේ නම් එය මගේ කන්වල දෝෂයක්ද නැත්නම් භාවනාවේ දිනුවක් යයි දිනුවක් දැයි කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේ අමරාවතියේ ඉන්න දැන් ඉන්නේ අමර අමරෝ කියන ඒ ලොකු හමුදුර ලියලා තියෙන පොතක් listening to the inner voice නැත්තම් sound of silence කියලා. ඉතින් ඒක දැන් අවුරුදු 4කට විතර ඉස්සෙල්ලාම තුනා මේ පෙරත්වලදී ඒ වෙලාවේදී අපි ඒක ප්‍රොජෙක්ට් එකක් විදිහට අපි සිංහල පරිවර්තනය කරා කොහොම හරි අවුරුදු 3ක් කරගන්න බැරුව ගියා. අපි ගිය අවුරුද්ද ඒක සිංහලට දැම්මා. ඒක ලියනකොට පෙරවදන ලියනකොට පොත ඇත්තටම හරිම අංග සම්පූර්ණ පොතක්. මෙලවදන් ලියනකොට මේ පරිවර්තන කරන එක නමට කියලා ඒවල දුන්නා. ස්වාමීන් වහන්සේ මේක ත්‍රිපිටකයේ සඳහනක් මේකේ නෑ. හැබැයි ප්‍රසිද්ධ කාරණාවක් මම හිතනවා ඒක තමයි වෙලා තියෙන්නේ කියලා. ඒකෙදී මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා කියලා සනමාන සූත්‍රය කියලා සූත්‍රයක් අපිට මතු කරලා ඉවලා තිබුණා. ඒක දේවතා සංයුත්තේ තියෙන්නේ. ඒ දේවතාවෙක් බුදුජන් වහන්සේ විවේකීව කැලේ ඉන්නකොට බුදුජන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesesu සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කියලා. මේ පක්ෂීන්ද නෙදන මධ්‍යම රාත්‍රියේ මහා බ්‍රාහන්ත සද්දයක් මට ඇහෙනවා. පුදුමාකාර බයක් ඇති වෙනවා කියලා මට. පාලුක පාලුවා තනිකන් දෝෂයක් එනවායි කියලා. ඉතින් ඒක උඩ පුදුජානන්සේ දේවතාවට කියනවා ඒකාතාවම කියනවා. තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesesu සනමාන බ්‍රහාරඤ්ඤං පීති සංජාතං විය. ඒ කවුරුත් නැති මේ පාළු සද්දේ මට එනකොට මට ප්‍රීතියක් පහළ වෙනවා. මොකද ඒක හුදකලාව දක්වනවා. ඒක විවේකයේ දක්වනවා. ඒක අහල පහලක ප්‍රශ්නයක් නැති බව දක්වනවා. දේවතාවට ඒක විශාල තනිකන් දෝෂයක්. බුදුරජාණන්ට ඒක සතුටක්. ඉතින් ඒකට මේ ගුණ දයස කපුගේ කියනවා පාලුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ උලලේනෝ උලලේනෝ උඹට පියාතුත් මට බල්පතත් තියෙන්නේ උඹටත් එක්කලයි මම බල්ප කවිය කියන්නේ උඹ නාරා උලලේනෝ හොඳයි නේ සංගීත සම්දර්ශනය ඉතින් මේක නැති කරන්න තමයි අපි ඔය ඔක්කොම සෙල්ලම් කරන්නේ මේ අර කනෙන් නැගෙන සද්ද එනකොට මහා පහළුවක් පේන තෙක් කහලක නැහැ ඒක විනිවිදගෙන යනවා කවදා හෝ මේක හුදේකලාවේ සද්දේ බවටපත් කරගත්තොත් විවිධකේ සද්දේ බවටපත් කරගත්තොත් ඒක හැම ආගමික පොතකම ලියවිලා තියෙනවා ඒ මේ නිව්සීලන්ත ට්‍රිප් එකකට අපි ගිය පාර ගිය වෙලාවේදී ඉස්ලාම් වතාවට මේ නාවිකයා ඒ වරායට ගියාට පස්සේ මේ සද්දේ ඇහිලා මම බාකින්සන් පර්කින්සන් වටහාද මොකද්ද කියලා කියනවා. එතන ගියාට පස්සේ බෝට් එක නතර කරනවා. එන්ජින් එක දැන් කියනවා සද්ද යහන්න කියලා. පලාතක මිනිස්සු කවුරක්වත් නැහැ. පොඩි බේක් ගියාට පස්සේ එහෙම හිත සන්තෝෂ වෙනකොට සන්තුම් වෙනකොට ওই සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඔක්කොටම නෙවෙයි. උඟ දෙනකොට. ඒක මේ අයෝනිසෝමනසිකාරයෙන් බැලුවොත් මහා කම්මැලිකමේ පාලුකමේ මුස්පීන්තු සද්දයක්. යෝනිසෝමනසිකාරයෙන් බැලුවොත් හුදකලා විවේකී ක්ෂණ සම්පත්තිය මාත් එක්ක මං ඉන්නවා කියන શબ્දයක්. ඉතින් ඒක නිසා ඒක බලන හැටි තමයි. ඔනිල්ල බෙහිටියා ජර්මන් හාමුදුර කෙනෙක් ජර්මන් කෙනෙක් පැවිදිලා යාට පෙන්නලා දෙන්න පුළුවන් කියන්න පුළුවන් මෙන්න මෙතන කියලා වාඩි වෙලා ඉන්නේ ඒකට ඕනකට ඇහි කියලා. හැබැයි ඒක හරිම හරිම මුස්පෙන්තුයි ඒ සද්දේ. භාවනා නොකරන කෙනාට සද්ධාව නැති කෙනාට සීලය නැති කෙනාට සති නැති කෙනාට පුදුම බය අපිරියයි ඒක. භාවනා කරන කෙනාට සද්ධාව තියෙන කෙනාට සීල තින කරකට ඔන්න යන්තම් මගේ හිත හුදකලා වුණා. ඒක ලස්සනට සින්දුවක් කියාගෙන එනවා. ඒක සනමාන කියන වචනේ තමයි මේ අපිට ඇවිල්ලා තියෙන පාලි වචනේ. ඉතින් අටුවාචාර්ය වංශයේ සැකයක් වෙනවා සකමාන කියලා. දැන් සමා විසින්ම ඇති කරගන්න කියලා. මොකද්ද දන්නේ මේ වගේ දෙයක් මේ කන මේ විවේක වෙනකොට හැදී. ඇහැ විවේක වෙනකොට ආලෝකයක් වෙනවා. නාසී විවේක වෙනකොට වෙන දිව විවේක වෙනකොට වෙන එකක්. කය විවේක වෙනකොට සහැල්ලු ගතියක් වෙනවා. ඒ හැම ඉන්ද්‍රියක්ම මනස විවේක වෙනකොටත් එකක් තියෙනවා. පුලුවන්තර මැදර මැදර මැදර වෙනකොට අනිත්‍යබද්ධ වෙනකොට ඒ හැම කිනාටම ඒ තියෙන හුදකලාව පෙනෙන ආකාරය වෙනස්. එකමයි හැබැයි මේ. හුදකලාමයි මේ සද්දාකාරයෙන්, රූපාකාරයෙන්, ගන්ධාකාරයෙන්, රසාකාරයෙන්, පොට්ටබ්බාකාරයෙන්, මනෝකාරයෙන් පෙන්වනවා. ඉතින් හැම පැත්තෙම පරීක්ෂා කරලා බලන්න හිතනවා. බලනකොට පේනවා එක එකනට එනේන ආරම්භක ප්‍රමාණය වෙනස්. ඒ නිසා මේකට සාදරව බලන්න මේක එන වෙලාවේදී කිසියම් බාහිර කරදරයක් නැහැ. ඒක බොහොම නිස්සලංක වෙලා තියෙන්නේ. ඒකට සංඥාවක් තමයි මේ sound of silence කියලා ගන්න තියෙන්නේ. ඉතින් පොත කියවලා බලන්න අමරවති වෙබ් එකට ගියාම පේන පුංචි පොතක්. මේ අපි සිංහලට දැම්මා නිහඬේ හඬ කියලා. ඊට ඉස්සෙල්ලා මේ වගේ පොත් දෙකක් පොත් දෙකක් ලංකාවේ අපේ සාහිත්‍ය තිබිලා තියෙනවා. නිහඬ යහන කියන එකත් අපි කොපි කරලා ගත්තේ පොතකින්. ස්වභාවයේ ස්වභාවයක් කියලා පොතක් තියෙනවා. ඒකත් චීන පොතක් පරිවර්තනය කරලා ඒක බොහොම ප්‍රසිද්ධ දෙයක්. මේ භාවනා කරන අරණ්‍යගත විවේක වෙන අයකට තිබිච්ච එකක්. නමුත් සාහිත්‍යයේ සඳහන් කරලා තියෙන බොහොම සුළු වෙලාවක්. නමුත් ගුණදාස සමරසේකරේ අමරසිංහ කවුද? ගුණදාස කපුගේ. පාළුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ ඉන්න හරියක් මේ ලෝකේ ඉන්නේ උලලේනලා උට ඒ පාළුව පේන්න බෑ ඒකේ මැද ඌ කෑගා උඹ දෙවනත් කරන්නේ ඔය පාළුවට තියන්නේ අර අපි යන ඊගා ප්‍රශ්නේ අතිකර ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය අරබා හුස්ම රැල්ල කෙරෙහි සිහිය පැවැත්වීමි. සුළු මොහොතකින් සිතවිලි නැති නිදහස් ස්වභාවයක් අත්විඳිමි. සිත කය සිත කය සමග ඇති බව දනිමි. ඒ බන්ධයත් හදවත ගැහෙන ස්වභාවයේ සතින් දැනෙන බැවිනි. හදවතේ රිද්මේට ඇඟද වැනින්නාක්සේ දැනේ. හුස්ම රැල්ල පසකින් සෞම්‍යෝ යයි. මම මෙම නිදහස අත්විඳිමින් බොහෝ වේලාවක් ගත මට මෙම නිදහස අත්විඳිමින් බොහෝ වේලාවක් ගත කළ හැකිය. මෙහිදී මා කල යුත්තේ මම දැන් මෙතනයයි මෙනෙහි කරමින් එම தത്വයම අත්විඳීමද එසේ නැත්නම් නැවත උස්ම රැල්ල වෙතට ගොස් අවධානයේ ඒ දෙසට හැරවීමද මා ආධුනික යෝගාවචරයෙකු බැවින් කමඨන් වාර්තායේ දෝෂයන්තොත් සමා කරත්තා උභාන්තර දීර්ඝායු වේවා ඉතින් ඒක ආධුනික වුණාට කමන්නේ මේ උදකලාව නැති චිත්තක්ෂණයක් තියෙනවා කියලා බලන්න කිසිම චිත්තක්ෂණයක නැහැ උදකලාව තමයි මේ ඩේටම් ලයින් එක උදකලා තමයි canvas ඒකේ තමයි ඔක්කොම චිත්‍ර ඇඳලා තියෙන්නේ. මූදායිනට ගියාට පස්සේ කවදාකවත් තියනද බලන්න සිටිජේ නැති වෙලාවක්. ඒ නිසා උපුලුවන් තරම් උත්සාහ කරන මේ උදකලාව නැත්තන හොයන්න බලනකොට කිසිම තැනක නැත්තේ. ඒකට එක එක දේවල් ඇඳලා තියෙනවා canvas එකට එක එක දේවල් ඇඳලා තියෙනවා යථායන් තෙල් සායන් භාව චිත්‍ර රේඛා චිත්‍ර කොහොම canvas එක තියෙනවනේ එසම් කොතනකරි හරි මේ කැන්වස් එක බලන් ඉගෙනුනාට පස්සේ චිත්‍රය හරහා කැන්වස් එක බලන්න. වැලි හරහා වැල්ල හරහා චිත්‍රය දිහා බලන්න. අනේ හුදකලාවදී අපේ අපි ජම්මලාභයව. මේ ජීවිතය ඇති කරගත්තේ මේ අනියම් සම්බන්ධ කර නිසා මේ හුදකලාව නැති කරගෙන අතීතය අනාගතය අරය ගැන මෙයා ගැන කල්පනා කර කර කක්ක කරත් ගා ගත්තත් උදකලාව කවදාවත් අපෙන් ගිහිල්ලා නැහැ. මහමෝද බඳ තියෙන නිසල වතුර වගේ ඒක උඩ තියෙන සුළඟටවත් යට තියෙන තිමිර පිංගලාදී සත්තුන්වත් කැළඹෙන්නේ නැහැ. ඒක බලන්න දන්නේ නැහැ. අපි බලන්නේ කැළඹිල්ල බලන්න නෙදන්නේ. විශ්චිච්ච දේවල් බලන්න දන්නේ. ඉතින් තා පුරුදු කෙරුවත් මෙතන ගියාට පස්සේ බලන කොයි වෙලාවද නැත්තේ කියලා. එහෙම වෙලාවක් නැහැ. ඒකෝට පේන්න පටන් ගන්නේ බලනකොට බොලේ බලනකොට නිවන් දකලා ඉපදිලා තියෙනවා. born and died. නමුත් මේ හොයනවා හැම තැනම අර නසුරින් යතුරු කැරල හොයනවා. නසුරින් කතාව දන්නවා. කවුරු හරි කියමු ඔය මයිකේදී. දන්නෝනේ. අදිර කිව්වේ නැත්නම් හොඳට බලා ගන්න වෙනවා. ඔව් ඔව් ඔබ බලන්න. බෑ ගියා බෑ කියලා හරියන්නේ නැහැ. ඈ? නෑ බෑ ඒක ගණන් ගන්න එපා පොඩ්ඩක් බැනව ගමන් නෑ අනික. කියන්න. උත්සාහ කරන් මේ දැන් මේ මිනිහ එකෙක් හදලා තියෙන උඹලා එකෙක් දෙනෙක් හදලා තියනවා. ස්වාමීන් වහන්සේ මේ යතුරු වැටිච්ච තැන නෙමෙයි හොයන්නේ එතන ටිකක් අපහසු නිසා හොයන්න වෙන තැනක හොයනවා. අහුවම උතනද වැටුනේ කියලා නෑ අතන වැටුනේ එතන හොයන්න අපහසුයි කියනවා. ඒ නිසා කතන්දරය කියන්නේ ඕක නෙමෙයි ඕක මොටෝ එක. කතන්දරේ කවුද කැමති කියන්නේ? හරියම. අරදී අර පිටිපස්සේ අයිරින් ඉන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස මම BSV එකේදී දවසක් අජාන් නිස්සරණ ස්වාමීන් වහන්සේ විසින් කියපු කතාවකදී සඳහන් කරේ නසරුන් දින් කෙනෙක් නා ඉතින් ගොඩාක් වෙලාවට කරන වැඩ හරිම අයෝනිසෝ මනසිකාර වැඩ. ඉතින් කොහොම හරි කමන්නේ ඒක හරි hina යන දේවල් තමයි කියලා තියෙන්නේ. එක දවසක් එයා කාමරේ යතුරු කැරල්ල කොහොම හරි දවසක් එයා පාරේ යන ගමන් ලයිට් කණුවක් ළඟ හොයනවලු. හොයනකොට මොකද කියලා ඇහුවම එයා කිව්වලු මගේ කාමරේ යතුරු යතුරු නැති වෙලා මං හිතන්නේ මෙතන තමයි ඇත්තේ කියලා එයා ලයිට් කණු ළඟ හොයනවලු. නමුත් ඇත්තම යතුරු කාමරය තමයි නැති වෙලා තියෙන්නේ. ඉතින් මෙතන ආලෝකය තියෙන නිසා එයා හිතනවා මෙතන තමයි යතුරු ඇත්තේ කියලා. එයා හිතන අතපත ගගා හොයනවා කියලා. මේ කතන්දරේ කියනකොට කියන්නේ දසුරින් කියන්නේ අයෝසමනිකාර කෙනෙක් නේ. ඉතාමත්ම තීක්ෂණ බුද්ධිය සහිත මේ පිස්සොත් එක්ක ජීවත් වෙන හැටි අන්දරේ වගේ. අරාබියේ හිටපු හොඳම දක්ෂ දක්ෂ රජුන්ට එක්කක් තියෙනවා. අමාරිසයියත් එක්කක් තියෙනවා. හැම වෙලාවෙම විහිළුවෙන් ජීවත් වෙනවා. ඒ දවසක් නස්රින් මිනිස්සු හැම කෙනාම මුල්ලා කියලා කතා කරන්නේ. මුල්ලා හොයනවලු ඌ ගාලා හැන්දකොරේ. මොකද මුල්ලා බලපංගෝ යකෝ යතුරු නැති උනානේ. ජීවමනසත් වෙනවා. සිගුලෙන් තව මිනිහෙක් ආවා. මොකද මුල්ලාකට යතුරු හොයනවා. ඉතින් තනකොළ කොලයක් කොලයක් ගන්න හොයන ගම අර මිනිස්සු ගාලු මේ යතුරු මොනවයිද? ඒ කැලරලා දෝ. කලුවාට. ඔව්. ඉතින් මෙයා එන්න සීරියස් හොයනවා. ඔය ඉන්න ගමන් එන්න ගමන් අර මිනිස්සු නිකන් අනවශ්‍ය ප්‍රශ්න කයි. කොහෙද නැති උනේ කියලා. නැති උනේ කාමරේද කියලා. ඉතින් ඒ වන්ස දැන් හොඳට වරය වෙලා. ඉතින් මුල්ල දැන් කාමරේ නැති උනාට මෙතන හොයලා උඹට තේරෙන්නේ නැහැ කො ඒකේ මම කරුවලනේ. මෙතන ලයිට් එක තියනවානේ කියලා. අපි හැමතැනම සත්‍ය හොයන්නේ ලයිට් එක තියෙන තැනක. සත්‍ය කියන මේ හුදකලාවේ තියෙන උප්පත්ති ඉඳලා අපි ළඟ. ඔය හොයන තාක්කල් හම් වෙන්නේ නැහැ. කවුරු හරි ප්‍රශ්නයක් අහනෝක ඇත්තටම නැති උනේ කොහෙද කියලා. ඒක අහන්නේ නැහැ. ඉතින් මේ මනුස්සයා මේ හතර කොටින් වැටි කියලා කොයිනවා වෙන තැනක තියදී කට හිතන්න බෑනේ. ඒ මුල්ලා නස්රුදීන්ගේ වෙනම නස්රුදීන් කතා කියලා පොත් සෙට් එකක් තියෙනවා. දැන් ඒක සිංහලට දාලා තියෙනවා. ඉවන්ච බොහෝම තීක්ෂණව තමයි පණිවිඩය දෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම සත්‍ය හොයන්නේ. කවදාකවත් සත්‍ය නැත්තරක්. දැනගත්ත දවසක අඩේ මේක මෙතනේ කියලා කියා ගන්න බැරි තැනක් වෙන. ඒකයි දරුවචන් ආංශයට බන නොකියන්නේ හිතුනේ. කවුරක්වත් හිතන්නේ කවුරු හරි හිතන්නේ මේ දඹදිව තමයි සත්‍ය තියෙන්නේ. එහෙම නැත්නම් මෛත්‍රී බුදුහමර ගාව සත්‍ය තියෙන්නේ මේ මේ දාහනේ පොලේ කිසිම තැනක නෑ මේ තමන් ඉන්න වර්තමාන මොහොතේ තියෙන ඒ තීදී හැම තැනම හොයනවා නස්රුදීන් හොඳයි. මොකද මේ එළිය තියෙන තැන් වල යන්නේ දේශෙන් කියන රත්තරන් කියලා. හත්තිය තියෙන්නේ ওই කියන හුදකලාව. ඔය ඇහින සද්දේ. ඉතින් ඒකට වෛර කරගෙන අපි මේ ඇප්නෝල් දාගෙන සින්දු දාගෙන මන්තරහ නටනකොට අර සද්දේ කැන්වස් එක පේන්නේ චිත්‍ර විතරයි පේන්නේ. අනේ චිත්‍රය හරහා කැන්වස් එක බලන් ඉගෙන ගත්ත දවසේ පේනවා මේක දැනගත්තට වැඩිය අමාරුයි කියලා දෙන්න ගියා. එනිසා බුදුජානක කොච්චර මහා ප්‍රඥාව තිබුණාද? අර මහා කරුණාව නොතිබෙන්න අපි කෙනෙක් දිහා බලලා කියලා දෙන්නවත් හිතන එකක් නැහැ. එනිසා මේ දෙක සම සමව යන්න ඕනේ කොච්චර දැනුම තිබුණත් මේක දෙන්න බුදු විශ්වාසයක් ඇති කරන කියලා දෙන්නවා. අපිට ඊගාපස්සේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආස්වාද ප්‍රාස්වාසයයි. නමුත් හුස්ම ඉතා සිව්වි ඇති නිසා සොයා ගන්න නොහැකි තරම් විය. කෘත්‍ය හෝ ඊතා සියුම් හුස්ම රැලි 3-4ක් නිරීක්ෂණය කරන විට හිත වෙනත් අරමුණකට යොමු වේ. ඒ බව දැනගත් වහාම නැවත ශරීර සංවේදනාවලට සතිය යොමු කිරීමට උත්සාහ කෙලිමි. එක වෙලාවක් සංවේදනාවල පිහිටන සිත නැවතත් වෙනත් අතීත අනාගත සිතුවිලි කරා ඇදෙන බවක් දැනේ. විටක මේ සංවේදනා දැනෙන අතරතුරම සිදුවන බවක්ද දුටු වෙමි. උදාහරණයක් ලෙස සතිය කොටස් දෙකකට බෙදී එකම අවස්ථාවේදී එක කොටසක් සංවේදනා නිරීක්ෂණය කරන අතර ඒ අනිත් කොටස සිතුවිලි සමග ගනුදෙනු කිරීම වැනි අවස්ථා දුටු වෙමි. මෙසේ අපහැදිලිව සංවේදනා හුස්ම ඉරියව්ව සිතුවිලි සමග ගනුදෙනු කරන සිත විටක නින්දටද වැටේ. නමුත් නැවත ඉරියව්ව වෙනස් කොට අදිෂ්ඨාන කොට සතිය වැඩිවීමට උත්සාහ කෙලිමි. මේ හා සමාන අත්දැකීම් පරියන්ක කීපයකදීම අත්විඳෙමි. සක්මනේදීද මෙලෙස සිත පිට යන විට බර අඩි තබමින් පාවහන් ගලවා ඇවිදමින් සතිය වැඩි කර ගැනීමට උත්සාහ කෙලිමි. මේ සිතේ ස්වභාවය වන බැවින් උපේක්ෂාවෙන් මේ හැම අවස්ථාවකදීම දීම සිටීමට උත්සාහ කෙලිමි. නමුත් මේ මාගේ අදිෂ්ඨාන ශක්තිය හා වීරියේ අඩුවීමක් දැයි සැක පැවතිනේ. අවසන් පරියන්කේදී නිින්ද නොනින්ද සිතුවිලි හා පොරබදමින් ඉරියව්ව වෙනස් කරමින් සතිය වැඩිවීමට උත්සාහ කළෙමි. 10:55ට පමණ ශාලාවෙන් ඉවතට යාමට සිදුනත් තව එක චිත්තක්ෂණයක් සතිය වඩමි අදිෂ්ඨාන කරමින් ඉඳගතිමි. එකවරම එකවරම මගේ කය පට්ටල් වන බව දැනුනි. හුස්ම නැත ඉරියව්වේ හිත පවත්වා ගැනීමට හැකි විය. පිරිච්ච ශාලාවෙන් ඉවත් වන හඬ ඇසුණත් මට නැගිටීමට සිතක් නූපන දෙයල්ලම දහඩියෙන් පෙඟී ගිය අතර ඒවා මගේ ශරීර කොටස් බව නොදෙනී ගියේය. ශරීරයේ ඊතාසියුම් වේදනා දරන අතර දෙපාවල සතබල වේදනාවක් නැති විය. නමුත් නොසෙල්වි සතිය ඉරියව්ව තුල හා වේදනාව තුල පවත්වාගත හැකි විය. යටිපතුල් දහඩිය තෙත්වන බව දැනුනි. ක්‍රමෙන් දෙපා ශරීරයේ කොටස් වග නොදැනී ගියේය. මේ පසම්බය මේ පසම්බයයි කෙලස් තවන මොහොතයි හිතේ ප්‍රමෝදයක් හටගැනුනි. ඒ භාගයක් පමණ මෙසේ සතිය වැඩිවීමට හැකි විය. මගේ කමඨාන් වාර්තාව අවසන් විනාඩි 5දී සම්පූර්ණයෙන් වෙනස් වීම විස්මය ජනකය. මාපත් වූ අවස්ථාව පස්සම්පය දැයි පාරමිකව වටහාදී මගේ භාවනා වැඩි දියුණු කර ගැනීමට කල යුතු සහ නොකල යුතු කරුණු පිළිබඳව අපට අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේකේ රචනයේ මුල් කොටසේ ඒ වගේ විවේක තැනට ගියාම හිත වෙලාවකට හිතවිලි වලට යනවා. හිත වෙලා කය තියෙන හැටි බලන්න යනවා. දෙතිස් කුණුව හිත වෙලාවට ආනපානේ බලනවා. හිත වෙලාවට හිතන බලනවා. මේක බලනවද, පේනවද කියලා ප්‍රශ්නේ ඇහුවොත් මෙයා ලියන එක නා ලියන්නේ මම බැලුවා මම බලනවායි කියලා. කය වෙලනවා වෙලාවක දෙතිස් කුණුව පාතේ ආනපානේ කය බලනවා. හිතන බලනවා. අතීත හිතවිලි එනවා. මෙතන බලන අනේ පේනවා. ඒ නිසා මේ පේන දෙයට මම කියන්න එපා. මගේ කියන්න එපා. මගේ ආත්මේ කරගන්න එපා. ඒ රචනේ ලියන්නේ සාකර්මක භාෂාවෙන්. මම කෙරුමයි කියලා. නමුත් අනිද්දාසි පරීක්ෂා කරලා බලන්න එකක්වත් මම කරන දේ නෙවෙයි කලින් හදපු DVD එකක් ඔය පෙන්නන්නේ. ඒ ඒ වෙලාවේ මම අරක බැලුවා මේක බැලුවා කියලා කිව්වට එහෙම එකක් නැත්තේ නෑ. මේ පේන දේ සමහරට කය පේනවා, සමහරට ආනපාන පේනවා, සමහරට හිතන පේනවා, සමහරලාට හිතවිලි පේනවා. ඒ ඔක්කොම දිහා බලන්න එකක්වත්ම කෙලස් වෙන්නේ මේක මම බැලුවා කිව්වොත් චේතනා පහළ වුණා කෙලස් මේක කෙලස් නොවන තරම් බලන්න. මේක සිද්ධ වෙන දේ. වෙච්ච දෙයට එන්න දෙයටද කියලා කියනවා. ඒක බෑ අපිට. මේ පේන දේත් මම බැලුවා කියලා කියන්නේ. ඊට පස්සේ අනාගත පස්සම්බනේද ඉතින් নানা ප්‍රකාර කතා. මේ වෙන දෙයට බලහනින්ද ඉන්න. ඒත් මොකවත් නොකර ඉන්න බෑ. හැබැයි එකක් තියෙනවා. කොයි වෙලාවක මේක බලනවා නෙමෙයි පේනවා කියපු ගමන් ඔක්කොම සංසිඳි. ඒ වහා පුදුමාකාර මන්ත්‍රයක් ඇතන තියෙනවා. ඊට පස්සේ නැති වෙනව නෙමෙයි. දේවල් නැති දේවල් නටනවා, බුලුවන් තරම් නටනවා. නටුවට මම කිපෙන්නේ නැහැ. අදිර සිද්ධාර්ථ කුමාරයා ගීගේ අතරින් ඉස්සල දවසේ නාටික අංගනාවක් නැටුවා නෑවිලා. ඒකට හොඳටම ජීවිතේ කලකිරලා ඉන්න වෙලාව. හතර පෙර නිමිත්ත දැකලා. ගීගේ අතහරින්න ලෑස්ති. ඉතින් මේ නාටිකාංගනාව නටන්නේ සුද්ධෝදන රජුගේ ඕඩර් එකට. ඉතින් මේක මේ කුමාරයා මොකද්ද කරේ පිටි පැත්තට හැරුණා. ඒකම මිනිස්සයි බලන්න හිටියේ නාඩගම. අර ගොල්ල පැය ගාණක් මේකප් දාගෙන ඇවිල්ලා නටනවා. ඒ මනස පිටි පැත්තට හැච්චහම මොකද වෙන්නේ නාටිකාංගනාවට? ටික වෙලාවක් ගිහලා බලනකොට පේනවා කියලා පෙරාගෙන පසපැතිලිය දාගෙන සංගීත භාණ්ඩ වල වැටලා ඉන්නවා අර විනාඩි දෙකක් එහා පැත්ත බලපුවා. ඒ බලාන හිටියනම් මොකද වෙන්නේ? උපරිම රංගනයක් පෙන්වනවානේ. ඇයි මේ යොරජ්ජරෝනේ? බැරි වෙලා හරි ওই නාටික අංගනාවට ඇඳට එන්න කිව්වනම් එහෙම තවත් රාහුල කුමාරේ. ඊගියත් හරිල කෝක වෙතත්. විනාවිට බුදු කෙනෙක් නැති වෙනවා. අර යහපැත්ත බැලුවට පස්සේ يعني පෙන්නනදී තමන් නෑ මම මේක බලන්නෙත් නෑ කියලා යහපැත්ත හැදිනවා. එකම නාඩගමකවත් ඔය තියෙන කිසිම ශෝකාන්ත දුක්ඛාන්ත දර්ශන ඔය කියන සුරල් ගහලා නටන නැති සේරම ඉවරයි. එක්කම තියෙන්නේ අපි ළඟ පොඩ්ඩක් හරි ඒක අප්‍රීෂিয়েට් කරන්න. අනේ මං ඉන්නේ නටන්නේ තාත්තනේ මේ වල තියෙන්නේ. මේ මිනිස්සු කොච්චර මහන්සි වෙන්නේ නැද්ද මේකටක සොරල් නටන්නයි, කිජි බෙතින්නයි, උඩ නටන්නයි, නටන්නට කියලා බැලුවොත් බුද්ධුම රංගනයක් එනවා. ඒක නොබල ඉන්න බලන්න. ඒක මරණවට වැඩිය අපල. එහෙම කෙරුවොත් ඒ ඒ නාට්‍යයට, ඒ ඒ සංදර්ශනයට, ඒ සංස්කෘතිය මරණවට වැඩිය අපල. නිසා මාරේ ඇවිල්ලා මොන සෙල්ලම් නටගෙන ආවත් මම බලනවා නෙවෙයි පේනවා වෙන්න පුළුවන්. පෙන්වත් කෙලස් නැහැ. ওই වෙලාවට ඔක්කොම පෙන්වන දේවල් තියෙන. ඒක නොබල හිටපු ගමන්. නොබල නෙවෙයි. බලන්නේ නැතුව පේන්න අරපු ගමන් ওই උලම් බැහිලා බහිනවා. ඒ හිතා ගන්න බැරි තරම්. ඒක විකූර්ණයක්. ඒක පුදුම දක්ෂකමක්. කවුරු හරි මේ උඩ පැනගෙන නාටකම නටාගෙන එනකොට ඔබට ඉන්නකම මම පොඩ්ඩක් වැසිකිළියට ගිහින් එන්නම් කියලා කියන්න බෑනේ. අරමජා ගිහිල්ලා මානවයිති වාසිකම් බෙද නඩුවකුත් දාලා ගිහිල්ලා මීයා කාට මේ නාටකම් පෙන්වන්න යනකොට බැලුවේ නෑ නේ මම කියන්නේ. කවුරුදු 3000කට ඉස්සෙල්ලා මේ ඇරිස්ටෝටල් and Socrates Socrates මේ ඇතන්ස් නගරේ හරහා ගිහිල්ලා වෙන ගමනක් යන ගමන් එහා පැත්තේදී කියනෝලියාගේ ඇසිස්ටන්ට් ගෝලයාට බලපන් මේ නගරේ නැති දෙයක් නැහෙනේ. පුදුමාකාර ආශ්චර්යයක් මට එකක තෝරි නැනේ. ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් ඇති වැඩි මොකක්ද? මුළු නගරයක් කරාම මනමට මොකක්වත් ඕනේ නැහැ. කවුද කාටද පුළුවන් plan එකක් අඳින්න? කාටද පුළුවන් කොක්ක ගහන්න? ඒකට අපිට තේරෙන්නේ නැහැ නේ. මේ ඇඩ්වර්ටයිස්මන්ට් ගහන්නේ අපේ තියෙන කෑදරකම නිසානේ. අපිට පුළුවන් ද කියන්නේ ඇඩ්වර්ටයිස් වල හෙලිවලි ගන්න දාලා ඉන්නවා කියන්නේ. දොස් කියන්න පුළුවන්. අපි හෙලිවලි ගන්න බලන්න හැමති තාක්කල්. ඒ මනුස්සයා ඒක තමයි කරකොල ගහන්නේ. ඒක නිසා භාවනා කරපු ගෝයන්ක භාවනා කරපු හිරකාරේ ඉන්දියාවේදී කිව්වලු වෙන කවුරු වැරද්දක් කරුවත් ඒකට මම කියන්න ඕනේ. මෙන්න ලෝකේ ඕනම කෙනෙක් වැරද්දක් කරනවා නම් ඒක මගේ වැරද්ද. මොකද මම ඒක අනුමත කරන නිසා තමයි ලෝකෙන් නඩන්නේ. ඒ නිසා ඒ වෙලාවට පේන දේත් මම බැලුවා කියන්න යන්න එපා. මම හුස්ම ගත්තා කියන්න යන්න එපා. මට පෙනුණා. එතකොට ඒක අකර්මක භාතාවෙන් යන්නේ. මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මෙ නෙවෙයි. දැන ගැනීම සඳහා වාර්තා කරනවා. අන්න මේ ටෝන් එක පොඩ්ඩක් මාරු කරන්න මේ ටෝන් එකට අපි කියනවා නම් අයෝනිසමනසිකාරය කියලා. ඒ දාන ටෝන් එකට කියනවා යෝනිසමනසිකාරය කියලා. මේ එකම දෙය කියන්නේ. මම කිසිවක්ම නැතුව බලන් ඉන්න වෙලාවේ වර එක මට හුස්ම බැන්නා. වරක මට දෙතිස් කුණට පේනවා. වරක මට හිස් තැන පේනවා. එහෙම කිව්වහම කිසිම චෝදනාවක් එන තැනක් නැහැ. ඉතින් ඒක ආර්ය භාෂාව කියන්නේ. ඒක මේ ආර්ය භෝහාරය. දැක්කදී දැක්ක පැත්තේ කියන මිසක ට්විස්ට් එක දාන්න එපා. මේ මම දැක්ක, මම බැලුවා, මම කිරුවා කියන වෙනුවට දැක්කා. පේනුණා. ඇහුණා. කාටවත් කරන්නඩු දාන්න බෑ. අහන්න ගියොත් කන රුකුල් කරලා ආන්න වෙනස තමයි අපි මේ යෝනිසෝමනස්කාර ප්‍රධාන කරනවක ධර්ම වශයෙන් තේරුම් අරගන්නේ මෙතනදී මේ පස්සම්බනේද එහෙම නැත්නම් සුඛේද මේක ප්‍රීතියද මේක සත් මේක නෙමෙයි මේ මොනවාක් නොකර වෙන දේ වෙන්නරින් නංවනන් දෙන්න ගිය ගමම් පැටලෙන යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතං ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින උදෑසන විනාඩි 20ක් පමණ දක්වන් කොට පරයන්ක භාවනාවට ඉඳ ගතිමි. මූල කර්මස්ථානයේ ලෙස ආස්වාද ප්‍රාස්වාස මෙනෙහි කෙරෙමි. කෙලෙමි. ආස්වාද ප්‍රාස්වාසය හොඳින් දැනී ඒ තුනී වී නැතුව ගියේය. ඉඳ හිට වටා පිටාවේ ශබ්දයක් ඇතුණත් නැවත මූල කර්මස්ථානයට හිත ආවත් ආස්වාද ප්‍රාස්වාසය වුණේ නැත. මාහට මගේ ශරීරයේද දැනුනේ නැත. හොඳ සිහියක් පවත්වා ගන්නට හැකි විය. කිසිවක්ම නැති තැන සිය පමණක් තිබුණි. ශරීරයේවත් වේදනාවක්වත් නොදැනිනි. සියල්ල නැවතී සිත පමණක්ම දැනුනි. සිතුවිලි සියල්ල නැවතී සියල්ල නැවතී සිත පමණක්ම දැනුනි. සිතුවිලි කිසිවක්ද නැත. මෙසේ පැය භාගයක් මා සිට ඇත. ඇස් ඇර වතුර බී නැවත ආනාපානය පටන් ගතිමි. සතිය එලෙසම පැවතුනි. නැවත එම ස්ථානයටම ගියමි. මින් වසර කිහිපයකට පෙර භාවනා කරමින් සිටේදී මට මාව සොයා ගැනීමට නොහැකිව ඉතා බියටපත් විය. ඔබ වහන්සේගේ කමඨාන උපදේශ පරිදි කාය ජීවිතය දෙක ත්‍රිවිධ රත්නයට පූජා කොට භාවනාව පටන් ගත්ෙමි. මම දැන් එම தത്വයට බිය නැත. පැයකට පසු උදෑසන ආහාර වේල ගන්නා විටද සතිය එලෙසම පැවතුනි. ඔබ වහන්සේ ඊයේ රාත්‍රියේ ධර්මදේශනාවේ පැවසූ පරිදි එම අවස්ථාවටපත් වූයා වූ ආයයි සිතමි. වරහන් එම අවස්ථාවට කියන වචනය මතක නැත. මා එම අවස්ථාවේ රූප ශබ්ද ගන්ධ රස බාල්දි නැහැ කියන එකයි කියන්නේ. ඒතරු බාල්දි නැහැ. මේ පසම්බනේ ගැන තමයි මෙතන. ඔව් මට තේරෙනවා මට තේරෙනවා මං කියන්නේ එමනේ ඕ බල්ලොට බාල්දියට. මා එම අවස්ථාවේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන පහෙන් මිදී ඇති බවත් මුළු කයෙන්ම මිදී ඇති බවත් තව ඉතිරිව ඇත්තේ සිතින් මිදීමට පමණක් බවත් සිතුනි. එවිට මට හැඬුනි. පෑ භාගයක් පමණ හැඬුවෙමි. මේ සසරින් මිදීමට මටත් ඇඬෙනවා. මේ සසරින් මිදීමට මට ඉතිරිව ඇත්තේ සිතින් මිදීමට පමණක් කියයි සිතමි. හිත කඩාවැටි ඇත ඔබ වහන්සේගෙන උපදෙසක් පතමි දෙවන් සරණයි. ඔය හිත තියනන වෙන මොකක්වත් තොරණ කක්ක සේරම තියෙනවා. ඒක තමයි මනෝපුබ්බංග වාදම මනෝදෙට්ටා මනෝමය. ඒ තමයි මේකට හිත කියලා කියන්නත් එපා මේක රූප කියන්නත් එපා වේදනා සංඥා සංග මොන්නම ලේබල් එකක් දාන්න. දාපු ගමන් කතන්දරේ ගෙතෙන්න පටන් ගන්නවා. මොනවදෝ තියෙනවා. බුදුජානක සඳහන් කරලා තියෙනවා නසඤ්ඤ සංඤේ නෝපිය සංඤේ න විභූත සංඤේ එවං සමේතස විභූති රූපං. ඒක සාමාන්‍ය සංඥාවක් නෙවෙයි. විසඤ්ඤ වෙලක් නෙවෙයි. අසඤ්ඤ තලයක් නෙවෙයි. මොකද්ද සංඥාවක් තියෙන හැබැයි මේ ලෝකේ නැහැ නමක් නැහැ. ඉතින් අපිට ඒක නමක් දැමිල්ලෙන් තමයි පැටලෙන්නේ. ඒකට නමක් දැමෙන්නේ දොර ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ සංඥාකරණය. එහෙම නැත්නම් මේක හිතක් තියෙනවා කියලා කියන්නේ හිතමනේ. මේ හිත කියනවා වෙන කවුරුත් නැහැ. මං විතරයි ඔටුව විතරයි ගේ ඇතුලේ ඉන්න වෙන ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඌ හිටපුවම ඇති. ඒ නිසා මේ තියෙන දෙයට නමක් දාන්න යෑමෙන් සංඥාකරණයෙන් එහෙම නැත්නම් අපි කියනවා මඤ්ඤණා කිරීමෙන් අපි අර ආය නැවෙනව ලොකු වැරද්දක් වෙන්නේ නැහැ. ලොකු කෙලෙසීමක් වෙන්නේත් නැහැ. නමක් නොදා ඉන්න එකයි තියෙන්නේ. නාමකරණයෙන් තමයි මුළු සංසාරෙම අපි පටලවා ගන්න. පොඩි ළමයෙකුට කිසිම කෙලෙසයක් නැතිව මොනම දෙයක් කරන්නවත් දන්නේ නැහැ. ආයතර තේරෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ දේවල් වලට නම් දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඌ කොක්කේ තමයි. ඒක නිසා ඒකට කියන්නේ ඔය මං එන්නේ ඉස්සෙල්ලා ලංකාවේ චිත්‍රපටයක් ඇතුළේ ඇඩ්‍රස් නැහැ කියලා. චිත්‍රපටේ නම ඇඩ්‍රස් නැහැ. ඉතින් කොහෙද ලියුම දාන්නේ? ඉතින් ඇඩ්‍රස් නැතු කියම හරිනේ. ඒක මනසේ ලිව්වලු පොස්මා පොස්මාස්ටර් ජෙනරාල්ට මට හරිම දුප්පත් තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ මේ කරුණාකර දෙයයන් ආතර මේ පණිවිඩය යොමු කරවන්න මම ඩොලර් 50ක් ගවන්න කියලා. ඉතින් ඒක කඩලා බලපු මොස් මාස් ජෙනරල් කාර්ල කොල්ලෙක් ඉල්ල මාස්ටර්ට වාර දුන්නා මාට ගඩු පවුනේ අප්පා. මම කරේ කමන්නේ රිටර්න් ඇඩ්‍රස් එක තියෙනවනේ. කට්ටිය එක තොර කලෙක්ෂන් එකක් දාලා ඇරියලු. ඩොලර් 45ක් හම්බෙලා දෙනවා. අරු ඊගාට තයිලිමක් කරන දිව්‍යනාසේ ස්තුති වේවා. මීගාසරේ පෝස්ට් මාස්ටර් හරහා යන්නේ ඩොලර් පහක් ගහලා කිව්වලු. ඇඩ්ඩස් නැහැ. කෙලිම දෙයියන් දෙයියන් අතට යන්නේ පණිවිඩේ. අපිට මොන දෙයක් හම්බුනත් ඒකට නමක් දාන්න තු බෑ. බුදුජානන්ති කියනවා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ නමකින් කෙලසිලා නැති. ඒ නිසා මේක මේ හිතේ මායාවක්. මේ හිත කියනවා දැන් රූප නැහැ, වේදනා නැහැ, සංඥා නැහැ, සංස්කාර මට පොඩ්ඩක් ඉඳ දෙන්නකෝ මම විතරක් ඉන්නවා කියලා. ඉතින් මේ හිතක් පවතින්න පුළුවන් ද රූප නැතුව? හිතක් පවතින මොකද හිතවිලි නැතුව? ඒක නිසා කියනවා අපි ධර්මයේ තැන් වල හිතක් කවදාකවත් එහෙම නාම ධර්මයක් හිතෙන්න බෑ රූප නැතුව. හිතකට ඉන්න බෑ රූප වේද මේ හිතවිලි නැතුව. ඉතින් ඒ නිසා අපි අර හිතින් හදාගන්න ගියාම ඇත්තට ලොකු පරිශ්‍රයකට පස්සේ ඇත්තට ලොකු සුද්ධියකට පස්සේ මේ ඉන්නේ. ඒත් කතන්දරේ ගොතන්න පුංචි කොනක් ඉතුරු කරගන්නවා. කිරි කලයයි ගොම කඳුලයි. නැවත නැවත බලන්න මේ කියන தත්ත්වෙට මොකක්වත් නමක් දාන්න නැතුව. ඉතින් මේ අත්දකින්න දෙයක් නේ. ඒ මොකක්වත් නැතුව හිතන්නේ. ඉස්සල්ලාම දවසක් මිනිස්සෙක් ඇවිල්ලා භාවනා කරන්න ආවා. මේකන භාවනාව උනේ වාඩි අපි සතිපත් කරන කියලා. කොයි වෙලාවක හරි වාඩි වෙලා කයට හිතාපු වෙලාවේ බලන්න ඒ දැනෙන දේට නමක් දාන්න පුළුවන්ද කියලා. ඒ අත්දැකීමට නමක් දාන්න පුළුවන්ද කියලා. ඒ අත්දැකීම ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. ඒක තමයි නෙවෙයි කියන්නේ. නමක් දාන්න ගිය ගමන් මේක ප්‍රකාශ කරන්න ගිය ගමන් වර්තමානයේ හිත හිටින්නේ නැහැ. ඒ නිසා පටන් ගන්නකොටම නිවන තේරෙනවා අපට. ප්‍රශ්නේ තියෙන්නේ මේකට මේ මේ මහායාන බුද්ධහම කියලා කියනවාද, හීනයාන බුද්ධහම කියලා කියනවාද, මේක බ්‍රහ්මයා කියනවාද, මේක දෙයයන්ාන්ත කියනවාද, මොකක් කියන දැනට එයා හිතනවා මම පැටලිලා දන්නේ නැහැ කියලා. නමුත් අපිට වෙන්නේ අසරණ වෙන එකනේ. ඕනම වෙලාවක වර්තමානයේ හිත ගියොත් ප්‍රමාණ කරන්න බෑ ඇඩ්ඩස් නැහැ. ඉතින් මේකට නන් දාන්න හදන ගියාම තමයි පැටලෙ වෙන්නේ. ඒකම තමයි වගේ ගෙවලා ගෙවලා ගෙවලා අන්තිමට ගියාම පේන්නේ යනවා කොහෙද දැනකට මේ ලෝකෙට අයිති නැහැ. හොඳට ඕම දන්නවා ඒක අත්දකින්න පුළුවන්. හැබැයි මේ ලෝකේ භාෂාවෙන් කියන්න බෑ. මේක මේ සාමාන්‍ය ලෝකේ භාෂාව කවදාකවත් උතෙන්නේ යන්න බෑ. ඒක නිසා මේ වැඩේටම අපහුව අපහුව යන්න ලක්ෂ වාරයක් යනකොට හිත කියලා නම දාන්න එපා. බාල්දි නැතිලයි කියලා විතරක් කියන්න. ඕන් නැගිට බලනකොට ඕ බලමුකෝ බාල්දි නැති. අපි යනවා බාල්දි නැති ඉතිගාවකට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කොටස් දෙකක් තියෙනවා පළවෙනි කොටස අද උදේ පරයන්ක භාවනාවේදී වෙනදා ලෙසටම හුස්ම හුස්මට හිත තියාගෙන හුස්ම නැතිවීමෙන් එන එන චංචල කම්පන දිහා බැලීමෙන් සිටියෙමි ෂණයකින් මගේ නළල රැළි වී තවත් උස් තත්වයකට ප්‍රහතේ මට මේ මට මේ ලියා පැහැදිලි කළ නොහැකි ඒ ඉසල වාක්‍ය අද උදේ පරයන්ක භාවනාවේදී ඉසල වාක්‍ය කීපයකට ඉසල වාක්‍ය ක්ෂණයකින් මගේ නලන රැළිවි තවත් උස් තත්වයකට වරහන් මට මේ ලියා පැහැදිලි කළ නොහැකි. ඉහළ ඉහළට යෑමක් වගේ දෙයක් ඇති වුණෙමි. එම தත්ත්වය දිගේ හිත යෙදෙව්වෙමි. එම විදියට බොහෝ වේලාවක් සිටියෙමි. ඒ අවස්ථාවේ චංචල කම්පන ගති අඩුවිය. ඊට කරුණාවෙන් මේ අවස්ථාව පැහැදිලි කර දෙන්න ලෙස ඉල්ලා සිටිමි. දෙවෙනි කොටස තියෙනවා මා ඊයේ රාත්‍රියේ නිින්දෙන් බය වී අවදි විය. යම් කෙනෙක් හෝ දෙයක් ශරීරයට ඇතුළුනා වැනි හැඟීමක් හැඟීමකින් අවදි වී බය වූ යෙමි. ඉතිපිසෝ ගාථාව හිතින්ම කියෝනේ. මගේ බය නැති වී නිින්දටපත් උනේ. මීට පෙර මෙවැනි නේමාසික භාවනා යෙදීමේදී භාවනා වල යෙදීමේදීද තුන් හතර වැනි දිනවන විට මෙවැනිම අවස්ථාවලට මුහුණ පාන්නට විය. මෙවැනි දේවල් වලට හේතුව මා කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්‍රිවිධ රත්නයේ පීඩයි. එතකොට පළවෙනි එකේ කියනවා මේ සහැල්ලු ගතිය උඩට එනවා. ඉතින් මේ සහැල්ලු ගතිය කියලා කියන්නේ පඨවි ධාතුවේ ලහු ලක්ෂණය. ඒ වෙනුවට ගරු ලක්ෂණය ආවනම් කිඳා බහිනවා. පොළොව කාගෙන යනවා වගේ තේරෙනවා. එතකොට ඔය නිදාගෙන ඉන්නකොට එක එක දේවල් එනවා වගේ පේනවා යනවා වගේ පේනවා. ඉතින් ඔය නැවත නැවත රිට්‍රීට් වල ගියොත් නෙවෙයි හතරවෙනි දවසේ ඉන්නේ දිගටම රිට්‍රීට් එක හිටියන ඉවරයි. ආපු එකයි ඉදී ඇතුළට වෙලා. අපි කරලා තියෙන්නේ ආයෙ ගිහිල්ලා ආයෙ හතරින් දවස් දෙනොත් ඕනේ ඕනේ නෝ. දැන් මම ඒකයි සිවුරක් දාගත්තේ උඹ එන එක ආවනේ එක සැරේනේ. ආයෙ හතරින් දවස් දෙන්නා දිගට යනවා. ඒ නිසා මේ එක එක එක එක දේවල් එනකොට හැම දෙයකින්ම අපි බයක් ඇති වෙනවා මිසක් මේකට ලෑස්ති වෙන්න ලෑස්ති නැහැ කැමති නැහැ. උඩ යනවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඉතින් කවුරු හරි එනවා මොකද්ද ප්‍රශ්නේ? බය වෙනවා. ওই ප්‍රශ්නේ නැහැ. ඒ සීන විස්තර කරනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා අපිට හීනෙන් කවුරුහරි ගහන්න. ගහනකොට බයක් ඇති වෙනවා. නැගිටලා බලනකොට ගහපු එක නම් හීනයක් නෝත් බය සත්‍යයක්. බය ඉතුරුලා තියෙනවා. ඒ නිසා ඒක මොකද්ද අපිට 100%ක්ම බොරුව කියන්න බෑ. ඉතුරුලා තියෙන බයක්. අසින්චිත භාවයක්. නැත්තම් කම්පන චංචල ගතිය. ඉතින් ඒ නිසා තේරුම් අරගන්න එක බාර ගන්න. ඉතින් මොකද්ද කරන්නේ? ඒක බය ඇති වෙන්න පුළුවන් කවුරු හරි ආවයි කියලා හෝ නැත්නම් කවුරු හරි ගැහුවයි කියලා හෝ වෙඩි තිබ්බයි කියලා හෝ නායක බාර පිබුරේ කිඹුලේ නැත්නම් ආසේ නැත්නම් අලියෙක් කියනවා දගෙන හොඳටම බය වෙනවා. නැගිටලා බලන්න වෙනවා. එහෙම එකක් නෑ නේද? බය ඉතුරු වෙනවා. ඉතින් ඒ නිසා ඒක තමයි කරන්නේ. මේක බාරගත්තා. දැන් බය වෙලා ඉන්නේ. හේතු හොයන්න ගිය ගමන් වෙන්නේ ওই බය සාධාරණීකරණය කරන්න වෙනවා. ඒක ආවයි ඒකට හැඩ ගැහෙන්න පුළුවන්ද කියලා බලන්න. ඒ උඩ යනවා උඩ යන එකට හැඩ ගැහෙන්න පුළුවන්ද බලන්න. ඒ වගේ කරන්න ගිහිල්ලා මේවා ඔය අමානිසයගේ තවත් කතාවක් තියෙනවා. අමානිසයේ දවසක් අර ඉස්කෝලේ මහත්තයා ගෙදෙට් යනකොට ගමනක් යන්න ලෑස්ති වෙලා. ඊට පස්සේ කියනවා මොකද මනසේ අද නම් බෑ මහත්තයෝ කතා කරගෙන මට ගමනක් යන්න තියෙනවා. කොහෙද යන්න හදන්නේ? මම යනවා ආවල් තැන්නේ කිඹුලවන්න. ඈ එහෙම කොහොමද කරන්නේ? නෑ නෑ මට ටෙක්නික් එකක් අම්මා. ඒ මොකද්ද කියලා අහනවා. කියලා මිනිහා පෙන්නන පුංචි කරලා බලන කණ්ණාඩියක්. මේක බලපුවම මහත්ය ඕනේ කපුංචි කරනවානේ. ඉතින් මම ගිනි පෙට්ටියක් කරන් යනවලු කිඹුලට අල්ලනවලු දාගන්නවලු ගිනි පෙට්ටිය. දකින් දකින්ද පුංචි වෙනවා. ඉතින් භාවනාවෙත් ඔය අමාරුසයිගේ කණ්ණාඩිය තියෙනවා. ඔය බලන ඕන දේ පුංචි කරලා දානවා. ලොකු කරන්න ගියොත් හැමදාම අපි උවට ප්‍රපංචර ප්‍රබන්ධන කර කර කර කර යන නිසා බලන්නේ ඩින්ඩින් අවබ ඇත්තම තමයි. බය වුණා බය ඇත්ත. කියලා වැඩ කරන්න යන්න බැරිද? මේ මුඩට යන්න පටන් ගත්තා. සහැළු ගතිය අවහරි. ඒ චේදී සත්‍යමත් වෙන්න බැරිද? ඊනින් බය වුණා සත්‍යමත් වෙන්න බැරිද? පුළුවන් කිරුවොත් ඒක අමාරුයි කන්නඩි බැලුවගේ තමයි පේන්නේ. ඒක යෝනිසෝමනස් කාට දාන්න. ලොකු කරන එක තමයි සාහිත්‍ය කියන්නේ. ලෝකේ තියෙන වගේ මොනවා හරි දෙයක් ඒක කියනවා මම මේ ආගමේ නම කියන්නේ ඒ මිනිස්සෙක් දැකපු හීනයක් තමයි සම්පූර්ණ ආගමක් බවට අදපත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මිනිස්සු ඔක්කොම ඒක කකා යනවා. මොකද මිනිස්සු ප්‍රත්‍යක්ෂයට කැමති නැහැ. මොන හරි දැකපු දෙයක් විශ්ල කරන බැද්දයක් අල්ලගෙන ගුරු දේවල් පිස්සේ යනවා. ඒ නිසා මේකට සද්ධාව තියාගෙන යන්න, සීල තියාගෙන යන්න පුළුවන් නම් ඒ ඉහළට යන වෙලාවෙත් නටල රඩි ගහනකොට සතියෙන් ඉන්නේ කියලා බලන්න. පුළුවන් නම් හීනෙන් බය වෙලා ඒ ඉතිපිසෝ ගාතාව කියනවා මට සතියෙන් ඉන්නේ කියලා බලන්න. හොයන්න බලන්න එහෙම වගේ වෙලාව සති පිටවන බැරිද කියලා හිතානික පුළුවන්. එනිසා ඔක්කොම පුංචි වෙනවා සතියට වැටෙනකොට. සතියට සහ විපස්සනාට කිසිම දෙයක් ලෝකේ ලොකුත් නැහැ කිසිම දෙයක් පුංචිත් නැහැ. ඔක්කොටම සම වඩංගමක් තියෙනවා. ඒ නිසා මේක ප්‍රශ්න කරගන්න නැතුව මේකට හැඩ ගැහිලා දිගට භාවනා සත්‍ය පවත්වන එක තමයි කරන්නේ. දේරුවන් සරණයි කර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව පරයන්කයට වාඩි වී සිතින් ශරීරයේ දෙස බලා සිටීමේ සිත ගියේ නාසිකාග්‍රයේ පවතින සිහින් කම්පන චංචල වෙතේ ඒ දෙස ටික වෙලාවක් බලා සිටීමේ පසුව ඒද නැති වී සිත පමණක් ඉතිරි ගිය ලාපාට ආලෝකයක් තිබින වරහන් ඇතුලේ පෙරදා මා වාර්තා කළ පරිදි කිසි සංඥාවක් නැතිව නිින්දෙන් අවදි වූවා වැනි විය. මම සතිය ඩබල් ඩෝස් කර මෙම ආලෝකයේ සහිත සිත දෙස බලා සිටියෙමි. පසුව මගේ හිස පමණක් පහතට වැටී සිතත් ඒ සමගම තිබින. මේ අවස්ථාවේ ආස්වාද ප්‍රසආස ගෝයා ගැනීම බවත් නොහැක. සම්පූර්ණයෙන්ම සංසිඳී ඇත. පසුව සිත ටික ටික වම් පස මොළයේ දෙසට ඇදී යාමක් සමගම වේදනාවක් තිබින. වරහන් ඇතුලේ විඳවන්නේ නැති වේදනාවක්. සිතත් මොළයත් යාවී තිබීම පමණක් අද්දුතු වෙමි. ඒද සිහින් ආලෝකයෙන් ආලෝකයකුත් සමගයි. මේ අවස්ථාවේ බොහෝ වේලාවක් සිටිය හැක හැකියව තිබුණ නමුත් දාන වේලාවට යෝගාවචරණ යන බවට සංඥාවක් ආහේ පරියන්කෙන් අවදි වුනේමි. ඔබ වහන්සේගෙන් අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. ඔබේ ඉස්සලා ලිමිට් මේකෙත් කියලා තියෙනවා මේ වෙලාව හිත විතරයි ඉතුරු වෙන්නේ කියලා. ඉතින් ඔය වෙලේ තමයි ඔය පරම විඥානාර්ථ සභාව කියලා ලංකාවට ඇවිල්ලා තිබ්බේ. බ්ලැවට්ස් කියලා ආත කවද ඕල්කොට්ලයි. ඊයෝකට බුදුම විදියට සම්බන්ධ වෙලා වැඩ කරන ගියා අනකාරික ධර්මපාත. ඒ කියන්නේ මේ පරම විඥානාර්ථයේ ওই මට්ටමට ගියාම තියෙන උසස් තත්වයක් නේ. ඒ නිසා ගණ ගියාම බලනකොට මෙතන හිත තියෙනවා. ඒක තමයි පරම. මොන දෙයක් ආවත් කියනවා හිත කියලා. ඊපස්සේ අනකාරික ධර්මපාත අයින් වුණා. අයින් වෙලා තමයි මහ බෝධි සමාගම හිතාගත්තේ. මොකද මේ විදිහට මේ සියල්ලටම මුල හිත කියන එක Hindu ආගමේ අන්තිම වෙනකොට එතෙන් තමයි මේක දාලා තිබුණේ. අද්වෛතය කියලා මේකට නමක් දාලා තියෙනවා. ඉතින් මේ අද්වෛතය දෙකක් නෑ මෙතන. නාම රූප දෙකක් නෑ හිත විතරයි තියෙන්නේ. වෙන මොකක්වත්ම නෑ කියලා. ඉතින් ඔය වගේ මට එච්චරම දක්ෂකම කියන්නේ නෙවෙයි මම මේ කියන්නේ. ඔය සංකරාචාර්ය බුද්ධ ආගම කෑවේ ඔයකෙන් තමයි. එයා අද්වෛත කතාවෙන් තමයි කෑවේ. අද්වෛත කිව්වහම ඒක හිත කියලා ගන්න. ඒක ඒක තමයි බ්‍රහ්ම පදාර්ථය. එතකොට මේ සාර බලධාරී දේ. එහෙම නැත්නම් omnipotent omnipresent ඕක තමයි කියලා. ඕකට හිත කියලා නම දාපම ඒක සජීවී ගතියක් පේනවනේ. personality එකක් කියනවනේ. එහෙම නැත්නම් personification එක. නෑ එහෙම එහෙම මොකද්ද ශක්තියක් තියෙනවා. ඒක නමක් දාන්න එපා. ඒ ශක්තිය නම් ලෝකල්. ඒ ශක්තියට ස්පෙસિෆික් ග්‍රැවිටි එකක් නැහැ. ඒ ශක්තියට තැනක් නැහැ. මේ නමක් නොදා ඉන්න බැරි නිසා මේ Hindu ආගමේ සහ බුද්ධ ආගමේ තියෙන මේ දෙකේදී ඒගොල්ලෝ එක අද්වෛතය කියලා එක බ්‍රහ්ම පදාර්ථය කියලා ඒක තමයි අපේ හිතේ තියෙන ඒක තමයි පරමාර්ථයේ තියෙන ඒකට තමයි මේ ජීවාත්මෙත් තියෙන්නේ කියලා මේකට කතාව ගියාම අපිටත් කරකොලත් ඇරියා වගේ. මොකද මෙතන යනවයි කියලා කියන්නේ වහන හොඳ තැනකට ගිහිල්ලා. හැබැයි පුද්ගලිකකරණය කරලා මේ පෞරුෂත් ආරෝපණය කරලා. පෞරුෂත් ආරෝපණය නොකර මේක නන් ලෝකල් එනර්ජි එකක්. එහෙම නැත්නම් විශ්වගත තත්වයක්. මම ඒකට නමක් දාන්න ඕනේ නැහැ. ඒක මම කියන්න හෝ හිත කියන්න හෝ ඒ කියන්න යන්නෙම මේකට පණක් දෙන්න හදනවා. මේක අනාත්ම දෙයක් බව පිළිගන්න කැමති නැහැ. ඔතෙන්ම යන්න නම දාන්න නැතුව බලන්න ඔය දේ අනිත් හැම කෙනා ගාම තියෙනවා. ඒක මේ භාවනා කරලා ගන්න කට්ටියම නෙවෙයි. භාවනා කරලා කියන්නේ ඒක වහන කෙලස් ටික පොඩ්ඩක් අයින් කළා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා බලනකොට ඕකේ අති ඔක්කොම සමානයි. අනික් කට්ටිය ඒක දන්නේ නැතුව වෙන මොකක් හරි ඔය දරුවෙක් මල්ලෙක් ගෑණියෙක් මිනිහෙක් අතරම් මිනිමුතු අල්ලගෙන නටනවා. මේක නෑ ඊව නෑ. මේක නෑ හිත කියන නම දාගත්ත ගමන් ආය කතන්දරයකට පැටලෙනවා. අද්වෛතයකට වැටෙනවා. මම මේ මේ මේ තරලව කියන්න ගියාට ඔක ඉතාමත්ම ගැඹුරු સંદર્ભයක්. ඒ ළඟදිත් බිකු බෝධි කියලා තිබුණා. මේ Hindu ආගමේ තියෙන අද්වෛතය අපේ මේ ද්වේතාවේ මිදීම කියන වචනේ පටලවා ගත්තට පස්සේ බෞද්ධයා සදා සොත්ති අනාතයි. කොහොමද සංකරාචාර්ය ගැහුවේ කියන එක අපේ බුද්ධ ආගමට අල්ලන්න බෑ. ඒ සමන් හිතාගත්ත පුළුවන් නම් සංස්කෘත ටිකක් ඉගෙනගෙන මේ මනුස්සයා කොහොමද මේ මෙච්චර ලස්සන බුදුරජාණන්සේ පෙන්වපු මේ අනාත්මය ඊට කියන එක දාපු ගමන් පණ තියෙන දෙයක් වඩපත් ඒක නිකන් භ්‍රම පදාර්ථේ බුදුරජාණන් කියන්නේ නෑ මොකක්වත් මෙහෙම එකක් නෑ ඒක ගෙවෙනවා ගෙවුනට පස්සේ ඒකට නමක් නෑ ඒක මේ ඕගනික් නෙවෙයි ඒක එහෙම නැත්නම් ඒක මේ සජීවී දෙයක් හෝ පෞද්ගලික කරන්න පුළුවන් හෝ පුද්ගලාරෝපණය කරන්න බෑ කියන්නේ ඉතින් ඒක හරියම ගැඹුරුයි ඒ නිසා ඒක ඔක්කොම ගලවන ගලවන යනකොට රූප වේදනා සංඥා සංකාර ගලවන ගියාම විඥානයේ තියෙන මේ ගැටේ තමයි විපස්සීමා සරුවචන් වහන්සේ පෙන්ලා දෙන්නේ ওই මහනිදාන සූත්‍රයේ එතින් ගියාට පස්සේ නම් ඒක තේරුනොත් නිවන් දැකලා තේරුනේ නැත්තම් ඕක තර්කින් අල්ලන්න බෑ ඒ තරම්ම සියුම් ඒක තේරුමත් එක්කම තමයි ඒ සරුවචන් වහන්සේ සර්වඥතා ඥාණය ලැබුවේ ඒක ඉතින් අපි සරල භාෂාවෙන් කියන්නේ ඉතින් යන්න භාවනා කරලා යන්න. මේකට නමක් නොදා ප්‍රපංච නොකර මේක මම කියා ගන්න නැතුව ශක්තියක් බලයක් අන්න ඒ මට්ටමට ගියාට පස්සේ ආඩම්බර වෙන්න දෙයක් නැහැ. මම නැවතත් මම මාගේ කියන්නේ ටික දිය වෙලා ස්වභාව ශක්තියත් එක්ක එකතු වෙනවා. ඒකත් එක්ක වෙනකොට ඒක අනාත්මයි. ඒ නිසා හිත කියන වචනේ පාවිච්චි කරන එක තමයි මට පේන දෝෂේ වශයෙන් පේන්නේ ඉස්සලා එකේ මේකේ. ගරු ස්වාමීන් වහන්සේ පුස්පරැල්ල තුනි වී සිතුවිලිද නැති වී ඉන්නා බවට ලකුණුද නැති වී කිසිවක්ම නැති ශූන්‍ය වූ ස්ථානයකටපත් උනේ. මෙතනට අවදිව සිටින්නට පුරු කරගත් පසු ඒ අවස්ථාව සෑම විටකම මා සමගම පවතින බවක් දැනේ. පරයන්කයටත් වඩා සක්මනේදී මේ බව තීව්‍රව වැටහි. කඹයක ඇවිද යන්නාක් මෙන් සමබර කර ගැනීමට අපහසු වුවද සමතුලිත වූ විට සතියටත් වඩා ඉදිරියෙන් මේ தત્ත්වය පවතී. සතියට තිබූ තැන නැතුව ගියාසේ හැඟේ. කරන කෙනෙක් හෝ දෙයක් නොමැති බව දැනේ. පහසුවෙන් අනිත් දේවලට ආදේශ කළ හැකි බැවින් බාහිර කරදර අවම කරගත හැකි. ක්ෂණික පමාවකින් මගේ වීරිය බිඳී ගියොත් පමණක් සිතුවිලි පැමිණේ. නමුත් නැවත එතනට ඉක්මනින් ළඟා විය හැකියි. සුතමේ ඥානයේ ඉතා අඩු මට මේ தත්ත්වයේ තවදුරටත් රැක බලා දියුණු කර ගැනීමට කරුණාවෙන් උපදෙස් පාතමි. ධර්මයන් කරණයි. ඔය මේකෙදී ඒක මාත් එක්ක තියෙනවායි කියලා වාක්‍යයක් තියෙනවා. තුන්වෙනි වාක්‍යය කියවන්න ඕනේ. මෙතනට අවදිව සිටින්නට හුරු කරගත් පසු ඒ අවස්ථාව සෑම විටම මා සමග පවතින බව. ඒ අවස්ථාව දැන් මාතක සිත්තු කරගන්න. යාත්තත් එක මම ඉන්නවා. එන තාම අර මමයාගේ ගැළවිල්ලක් නේ අවස්ථාවක් තියෙනවා. ඒකට යනකොට මම නෑ. ඉන්නවනම් ඒක ඒ ඒ පොදු ශක්තියත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. නිසා ඒකත් මම දන්නවා මේක තමයි අත්දැකපු එක නෙවෙයි මේ වාක්‍ය ලියනකොට එහෙම තමයි ඔය ලියවෙන්නේ. ඒ නිසා භාෂාවට මේක දාන්න බෑ. නමුත් උත්සාහ කරන්නේ නැතුව අපිට සංවේදනය කරන්න විදියක් නැහැ. ඒ නිසා අපි උලුවන් තරම් උත්සාහ කරනවා නේ. එහෙම දේ වෙනකොට ඒක වැටහෙනකොට මම හිටින්න බෑ. ඒ මමයාගේ සීමා මරියදාවල කැඩිලා ගිහිල්ලා මම සහ මම නෙවෙයි කියන සීමා බිඳෙනකොට තමයි විවේකේ එන්නේ. કોઈ වෙලාවක එතන විවේකේ තියෙනවා මෙතනමම ඉන්නවා කියන කතාවක් නැහැ. මෙතන මමයි ඉන්න දාකල් විවේකයේ කක්කා. විවේකයක් නැහැ. ඒ නිසා බලන්න මේ වෙලාවට දෙන්න විවේක වෙනකොට මම සහ මම නොවේ කියන තර මම එක් ඉන්න වගේ දැනෙනවා. නමුත් ඒකේ සීමාව පේන්නේ නැහැ. මරියාදාව පේන්නේ නැහැ. වැට කඩුල්ල පේන්නේ නැහැ. අපි අර පුරුදු භාෂාවට කියනවා මම කිය. ඒ නිසා මඩල් දුවේ සින්දුවක් තියෙනවා. වැට කොටු බැමි නැති සීමාවල් මොකද වැටකොටු බැමි නැති තාත්‍ය දෙන සීමාවල් නැති වැටකොටු බැමි නැති සීමාවල් නැති මුරකාවල් නැති සමාව මේ පියාවල් අනු දෙනවා වැට කොට්ටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේම රාකෙන්න යාළුවේ මයිත් එකේ දෙන්න යන්න අපිට ඕනලා දෙන්නේ මේ මේ දැකපු දේ මගේ කරගන්න නැත්නම් ඒකේ හිතෙන මම මෙතන ඉන්නයි. ඉතින් මේ වගේ පුංචි ට්‍රික් එකක් මේකේ තේ පේන තියෙනවා. හැමතැනේදී ඕකවත් අල්ලන්න බෑ. ඒ නිසා ඒක මම නෙවෙයි ඒක මම දකින්න එක නෙවෙයි ඒක මම ඒකට දිය වෙලා ගිහිල්ලා. සීමාව නැති වෙලා ගිහිල්ලා කියන තැනට ගියාම ආඩම්බර වෙන්න දෙනෙක් නෑ. උ පාටි දාන්න කෙනෙක් නෑ. සන්තෝෂ වෙන්න කෙනෙක් නෑ. හැබැයි අර ඝර්ෂණේ නෑ. ආතතිය නෑ. මේ අසහනේ නෑ. ඕනේ නම් අර කියන විදිහට වීර්ය නැතිවෙච්ච එක ආයෙ හිතවිල්ලක් එනවත් එක්කම ආයෙත් ආතතිය එන හැබැයි පුළුවන් හිතවිල්ලක් ඇවිල්ලත් ආතති නොකර ඉන්න ඒක තමයි වශීකරණය කියන්නේ හිතවිලි තිබුණාට මම නෙවෙයි වේදනාවට මම ඉල්ලලා ගත්ත දේවල් නෙවෙයි සද්ද ඇහුණට මට ආවන්ත්‍රණය කරනවා නෙවෙයි මොකද්ද මම ඔකට ආතතිය ඇති කරගන්නේ කියලා ඒක පස්සේ පාඩම ඒ නිසා දිගට කරගෙන යන එකයි තියෙන්නේ තව ප්‍රශ්න කීයක් තියෙනවද මේක වාගේ වැඩක් මේ වදනවා වාගේ ප්‍රශ්නයක්. තව විනාඩි 10ක් විතර දෙනවා. බලමු. මේ මම මේ සින්දු කියන්න පටන් ගත්තාම වැඩේ. ගරු ස්වාමීන් වහන්සේ මා මීට පෙර දිනක පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී අද්දුක් දෙයක් දැනට නිරායාසයෙන් දැනෙන්නට ලැබේ. පෙර ලැබූ අත්දැකීම කෙටියෙන් විස්තර කළොත් ආනාපානය වඩන අතරතුර මාහට කිසිම බාහිර සිතුලි කලා ඒම්කින් තොරව ඇසෙන ශබ්ද පිළිබඳව දැනීමක් පමණක් ලැබින. එෙහිදී මා පරයන්කේ සිටින බවට දැනීමක් තිබුණද යම් ඒකාකාරී තරංග ශබ්දයන් මනසට දැනින. එහි යම් විවේකී බවක් තිබින. සුළු වේලාවකට පසුව එය පහව ගොස් නැවත හුස්ම කෙරෙහි සිත රැඳින. පසුව එය මාහට විටින් විට දැනෙන්නට වුවත් එය මාගේ මනෝ විකාරයක් දැයි සිතා එහි රැඳී නොසිටියෙමි. මේ සිදුවී සිදු වූයේ පරියන්කේ නොසිටින විටය. නමුත් ඊයේ දින කමඨහණේදී උභාසයේ ඊයේ දින කමඨහණේදී උභාසයේ පැවසුවා සතිය විවිධාකාරයෙන් පැමිණෙනවා තවත් එය පාර ගන්න සූදානමේ සිටිය යුතු බව ඒ අනුව ඊයේ සවස්වරුවේ සක්මන් කරන අවස්ථාවේ ඉන් ස්වභාවය මාහට දැනුණ අතර මා එහි තුලම රැඳී සක්මන් කිරීමටත් පරියන්කේ යෙදීමටත් ක්‍රියා කළ අතර එසේ සිටින කාලය තුල සියලුම ක්‍රියාකාරකම් මනා අවබෝධයෙන් සිහියෙන් යුතුව සිත වෙන බවක් දැනුණ අතර විටක එහි දිගින් දිගටම රැඳීම පීඩාවක් සමග පාළු ගතියක්ද තවත් විටක ප්‍රමෝදයක්ද දැනින මෙම දැනෙන තරංග ශබ්දය එක දිගට නොපවති කන් වසා සිටින විටද එය මනසට දැනේ ගරු ස්වාමීන් වහන්සේ මේ මාගේ මනෝ විකාශ සිතුවිල්ලක් දැයි කාරුණිකව පහදා දෙන්න වහන්සේට දීර්ඝාෂ පත පිටවන් සර්. කොයි එක නැවත නැවත පරීක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා ඔය දෙන්න ගියාට පස්සේ ඔක නාහ කොහොමද කටින්ද බෑ. ඒ නිසා බලන්න ඕනම වෙලාවක ඒක තියෙන නිසා මේක තියෙන හැම වෙලාවෙම නැවත නැවත කරනකොට තමයි තියෙන්නේ මනෝ විකාරයක්. නම් ඒක නැවත නැවත මතුවෙන්නේ නැහැ. නැවත නැවත මතුවෙනවා නම් මේක දැනගන්න මේ මොකද්දෝ ස්වභාවයක්. ඉතින් ඒක තිබුණයි කියලා කරදරයක් බයක් ගන්න නැතුව මේක හුදකලාවේ ලකුණක්. තාන්ත භාවයේ ලක්ෂණයක්, වර්තමාන මොහොතේ ලක්ෂණයක්, එළඹ සිටි සීයේ ලක්ෂණයක් කරන්නේ අනේකයි කරන්නේ. ආර්ය මහන්ස අවසර මූල කර්මස්ථානයේ ආර්යයන් වහන්සේ. එහෙමද කිව්වේ? එහෙනම් වචනයට දැමීමට අපහසුතාවයක් පවතී. එනම් ලියන විට මට දැනුණියයි ලියන්නට උනද ඒ පරිශ්‍රණයක් මගින් ධර්මතාවයට අවදීීමක් ලෙස විනි. පරියන්කේ විනාඩි 5 විනාඩි 20ක් විතර බව දැනිනි. මෙලෙස හමාරි සහිය කතාව යන්නේ. <laughs> මෙලෙස විනාඩි 40ක කාලයක් ගත වුණි. කීප වතාවක් මම ඇස්සර වෙලා බැලුවෙමි. සතිය හොඳින් පීඩා ඇති බව විටක ශාරීරියේ දැනීම හරහා විටක අරමුණු වල රූපය හරහා විටක ශාරීරියේ පිඹීම හැකිලින් හරහා දැනුනි. මේ අතර විටින් විට ශරීරයේ එක් එක් පැත්තට සැරිසරේ වැනෙන්නට විය. නිදිමත නැති බවත් සතිය හොඳින් පිටා ඇති බවත් වීසිවන හැම ස්ථාවරයේම මුල මැද සහ අග සතියෙන් දැකීමට පුළුවන් විය. උභාසයේගේ අවවාදයේගෙන වීසිවීමට ලෑස්ති වී නැවත ඇස්වසා ගතිමි. ශරීරයේ ඔළුව හා සම්බන්ධ වැඩපිළිවෙලක් අනාවරණය විය. එනම් අරමුණු වලට සාපේක්ෂව උදාහරණ වශයෙන් බාහිර අතීත අරමුණක් අනාගත අරමුණක් ශරීරය පිළිබඳ දැනීමකදී සැලසුම් කිරීමකදී හිසේ විවිධ තැන්වල දැනීම ඇතිවන බව දැනගැතිමි. මූල කර්මස්ථානයේ සිට පැවති විට දැනීම හිස් මුදුනේ මෙන් විය. විශ්වයේ හිස් මුදුනේ අතරේ හිඩසක් නැති බව දැනින. පසුව අරමුණු විවිධ විවිධ වශයෙන් හා කය දැනීමත් සමගම එකින් එක එන්නට විය. ඔළුව පුරාම අරමුණු වලට අනුව දැනීම දැනෙන ස්ථාන විය. මෙහිමයි විශාල හිසරද හැදෙන්නේ යයි සිතුනි. නැවත විසවීමක් සිදු නොවිය. නැවත සතිය පිහිටවන විටදී අරමුණක් ඉදිරියට ආ විට ඒ රූප ස්වභාවය දැක්ක සැනින් සතිය ඔළුව මුදුනට ආහ. එවිට දුටුවා පමණයි ලෙස සිතිනි. එළියෙන් ශබ්දයක් ඇතිනි. වහාම සතිය හිස මුදුනේ පිහිටි බව දැනුනි. ඇසුනා පමණයි සිහියට නැගුණි. මින්පසු ඊටාම පහසෙන් සතිය අරමුණෙන් හිස මුදුනටද එතනින් අවශ්‍ය නම් වහාම මූල කරවස්ථානටද සතිය පිහිට වීමට හැකි විය. පසුව සක්මනේදී සක්මන්ට ලැස්ති වී සතියකින් ස්ලයිස් ඔෆ් ටයිම් වල පළමු අවස්ථාවේදී හිස මුදුනේ දැනීමෙන්ද සක්මනේදී වම් පාය තබන විට ඔළුවේ ඉදිරියේ වම් පැත්තේ සහ දකුණු පාය තිබෙන විටදී ඔළුව දකුණු පැත්තේ ඉදිරියේද දැනුනි. සක්මන නවතා පරිසරය අවට බලන විටදී සිත හුදකලාවේ පවතින බවත් නිතර සිතේ පවතින සැහැල්ලුවේ සිතේ එවිටද පවතින සැහැල්ලුව සිතේ එවිටද පවතින බවත් ඇඳ ගැනීමක් හෝ තල්ලු කිරීමක් ඇඳ ගැනීමක් හෝ තල්ලු කිරීමක් නැති බව සිහියට නැගිනි පාදයේ පොළවේ ස්පර්ශයෙන් සිටගෙන සිටනා බවද දැනුනි මේ ඔබ වහන්සේගේ අවධානය සඳහා යොමු කරලා තියෙන්නේ සහ අනිත්‍යෝගාචර මාර්ග ඔය මේකෙදී මේ මේකෙදී මේ කෙනාට ඒක වාසියක් වෙලා තිබුණාට මොළේ සහ හිත කියන දෙක සම්පාත කරගත්ත පරිකල්පනාවක හිටියොත් එහෙම තමයි පේන්නේ. නමුත් ඒක එහෙම ඔප්පු කරපු මූල ධර්මයක් නෑ. තේරවාදී කියන්නේ හිත තියෙන හෘද වස්තුවේ කියලා. බටහිර චින්තනයේ තියෙන අය කියනවා මොළේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මොළේ වම් පැත්තේ මොළේ තාර්කික පැත්තක් තියෙනවා දකුණු පැත්ත මොලේ හෘදේ පැත්ත වගේ හැඟුම් බර ගතියක් තියෙන කියලා මේ විදිහට අපි බලනවා අර හිත <clears throat> ලෝකලයිස් කරගන්න. නමුත් හිත නන් ලෝකල්. කිසි තැනක නැහැ. ඒ නිසා මේ වගේ මොඩල් එකක් දාපම සමහරට ඉදිරියට යන ගතියක් පේනවා. ඒකට වාසියට ගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අර වගේ මේ මෙවකට එන්න යන්න එපා. හිත කියන්නේ මොලේ කියලා හෝ හිත කියන්නේ එහෙම ලෝකලයිස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි බුදුරජාණන් කිව්ව බුදුරජාණන්සේ දේශනා කරන්නේ අසරීරං ගුහාසයන් කියන. ඒ ඒක චරං අසරීරං ගුහාසය. ඒක ඒකචාරී කෙනෙක් ශරීරයක් නැහැ. මේ ගුහාවේ මේක ඉන්නවා මෙතන කියලා කියන්න බෑ. ඒ නිසා මේ විදිහට කරගෙන යන්න. නමුත් අර වැරදි ආකල්පයට හිතේ දෙන්න වැටෙන්න දෙන්න එපා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ වார்த்தාව සම්බන්ධවයි උස්ම පිම්බීම හැකිලිම නොදැනේ මම දැන් මෙතන යන නිශ්චලතාවයෙන් පටන් ගනී ඒ සාපේක්ෂ ශුන්‍යතාවය ගැඹුරින් ගැඹුරට ගිය බවත් සමග සූම් කර සතිය ශාප් කරන්නට උත්සාහ කෙලිමි. ඊතා වේගයෙන් ගැහෙන්නට පටන් ගැනීමක් දැනුනි. මෙය සිදු ස්ථානයක් නිශ්චිත ස්ථානයක් නැතත් පරණ ඇතුලේ කය නොදැනුන නිසා හිස පෙදෙසින් හෝ ඇස් අවටින් බවට අනුමාන කළ හැක. මේ ස්නායු තදවීමක් වගේ වරණ ඇතුලේ ෆ්ලික් වීමක්. ඒ නිශ්චලතාවයේ තිබූ හිතත් ඉතාසියුම් සිත් පරම්පරාවක් ලෙස අවබෝධ වීම සමග හේතුඵල දහමක් ලෙස සිටුනි. එකවර හිස දෙසින් අනුමාන ලෙස දඟර ගැසූ කම්බියකින් කම්බියක් තුලින් බෝලයක් ගමන් කරන අතර සිග්නල් යාමක් වෙන්නක් හිස වටේට මෙන් ගියා. අධික වේදනාකාරී ලෙස පරහතුල හිස රදයක් ඇතිවිය. හිස පෙදෙස දැනෙන්නට විය. දකුණු පසට බරව වේදනාව තද වෙමින් ගල් ගැසුණ හිරු වැටුණ බවක් විය. ඒ තුල සිග්නල් යාම් කූඹි ගමන් කිරීම වැනි දේ සිදු විය. යම් යම් අවස්ථාවල ඊයේ දවල් සිට පැවති ලූස් මෝෂන් ගතිය බඩ කැළඹීම අනුලෝම ට්‍රිගර් විය සියුම්ම ඕකාර ගතිය ඇතිවිය මේ සියල්ල ක්‍රියාවලින් දෙස දකිමින් හා ඒවායේ බෙල් කර්ව් එක ගෙවි ඇති නැතිවන ස්වභාවයන් දෙස බලා සිටියා මැද හිතක් පැවතුන අතර ලූස් මෝෂන්ස් භාවයේ කෙමින් ගෙවි ගියත් හිසේ ගල් වැනි තද ගතිය හා අධික ඉස්සරදය හිරියක් සමග නින්දට යනතුරුම තිබුණා ස්වාභාවික සංසිද්ධිය වෙනස් නොකළ යුතුය සිතා පැනඩෝල් ගත්තේ නැත. මේ පරියන්කෙන් පසු සමහර කටයුතු දැනුවත් භාවයෙන් සිදුවිය. සමහර දේවල් ඔටෝ රොබොට් මෝඩ් එකෙන් විය. පාලනයෙන් තොර බව, ග්‍රෝසි බව තිබුණි. මතකයේ ගිලිවුණ බවක් ද විය. උදාහරණ රාත්‍රී ධර්ම දේශනය හොඳින් යසා සිටීමට උත්සාහ ගත්තත් නැගිටින විට හැලුණි. ඒ වන විටත් හිස හිරි වැටී තිබු නිසා හරියට බය නොවන කියන කොටස මතක තිබුණි. උදෑසන අවදි වන විට අධික සැහැල්ලුවක් කුළුණු රොදක් වැනි විය. අද දවස තුලම සිතුවිලි ඉඳහිට ආවා. අධික සැහැල්ලුවක් තිබුණා. අද දවස තුල සිතුවිලි ඉඳහිට ආවා. අද පරයන්කය තුල හිත නින්දට බරයි. එක්වරක් සතිය ශාප් වීම සූම් කළ විට බ්ලික් වීමට පසු හිස දෙස සිසිල් වී ඉත සෝදායක කායික වේදනාවක් දැනුනි. ඊන භාවයේ මගහැරීමට වීරිය වැඩි කළ යුතුයද? උපදේශක් පතමි. තව කොටසක් තියෙනවා. අද උදේ තුන්වන පරයන්කය පෙරසේම ශූන්‍යතාවයට ගිය පසු ශූන්‍යතාවය තුළ ධර්ම කරුණු ප්‍රකට විය. උදාහරණයක් ලෙස පෙර පරයන්කවල අධ්‍යක්ීම් විනිශ්චය කිරීම ස්වාභාවික සංසිද්ධි ක්‍රියාකාරකම් දුකක් සැපක් වන්නේ ඇඟිලි ගසන්නට ගිය විටයි වැනි දේ. මේ නොකල යුත්තක්ද යම් ධර්මක පාලනයක් තිබුණේ නැතයි සිටේ. නිදිබර නිින්ද නොනිින්ද අතර කාලයක් ගත විය. ඊට කුඩා කල අත්විඳි සෝබා දහම සම්බන්ධ ජවනිකා පොපක් විය. මෙතෙක් ලියූ දීර්ඝම දීර්ඝතම කම්පටාන් වාර්තාව මෙයයි සමාවන්න අත්දැකීම් එකට සම්බන්ධ කළ නොහැකි නිසා මෙසේ ලියන්නට සිදුවිය. තෙරුවන් සරණයි. මේ දැකින දේවල් කයේ අංග වලට සම්බන්ධ කරන්නේ නැතුව ස්වභාව වශයෙන් දකින්න පුළුවන් නම් භාව වශයෙන් ගති වශයෙන් මේ ඔළුවේ මේ බඩේ මේ කටේ මේ නහය කියලා අපි අර එන ස්වභාව ළමා ගතියටපත් කරනවා කයට දෙමින්. ඒ නිසා ඒවට එහෙම යන්න අරින්ද එතන ගියාම ඒක අර ඉමෝෂනල් ගතිය නැතු වෙනවා. මේක තද ගතියක් ආව, කැළඹෙන ගතියක් ආව, බර ගතියක් ආව. එච්චර. ඒක ගති. ඒක භාව, ඒක ස්වභාව. මේ කටට බඩට නාසයට දැමීම හරහා අපි ඒක ආයෙ සම්මුතියට ඇදලා දානවා. ඒ නිසා මේ වගේ ගොඩක් යnderලා මේක ප්‍රකාශ කරන්න භාව ලක්ෂණ වලින්, ස්වභාව ලක්ෂණ වලින්, ගති වලින්. එතකොට තේරෙනවා බොහෝම කෙටි වාර්තාවක්. කියන්න ඕන දේ කියන්න පුළුවන්. මේ වගේ වෙලාවට දිගට ලියන්න වෙනවා. ඒකට අනුකම්පා කරන්නත් වෙනවා. ඒකට හේතුව අර సౌందర్యාත්මක පැත්තට යන්න ගිහින්. ඒ නිසා භාව ලක්ෂණ වලට ලියන්න අඩු කරන්නේ ඒකට බොහෝම තීරේ තමයි ගමන යනවා. හැබැයි අර හැඟුම් බර ගතියක් නැතුව ඉදිරියට යන්න පුළුවන්. ඒක නිසා කිටි කරමින් දිගට ওই විදිහටම කරගෙන යන්න. සාමාන්‍ය ප්‍රශ්න හතරක් ඉතුරු වුණා. ඒ ධර්මදේශනයේ පිළිබඳ ප්‍රශ්න ටික තමයි දැන් ඉතුරු වෙලා. හොඳයි අපි ආව ඉවර කරමු. මේ දිගටම කරන්න. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දේශනා කළා මේක ඊයේ ප්‍රශ්නේ ඒක නිසා මේක කලින් දවස් ධර්ම දේශනාව පිළිබඳව ඔබ වහන්සේ ඊයේ දේශනා කරා සමතයකදී අරමුණ ටාගට් කරන බවත් විදර්ශනාවේදී එන එන අරමුණට ඒම් කරන බවත් ප්‍රශ්න දෙකක් තියෙනවා සමතකින් තොරව විදර්ශනාවෙන් සතිය වඩන හැටි ආනාපානෙන් අරමුණ වල වෙනස්කම් බලන විදියට ඒ විදර්ශනාවෙන් බලන විදිය පැහැදිලි කර දෙන මෙන්න කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඊට පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඊට පිට ගියාට තියෙන දේ අරමුණු කරන එකයි විපස්සනායි කරන්නේ. එතකොට අරමුණේ වෙනකොට සමති වෙන්නවා කියලා හිතා ගන්න කමක් නැහැ. පිට ගියයි කියලා පශ්චාත්තාප වෙනවා. දැන් මොකද්ද තියෙන කියලා ඊගා සතපයින්කොට උගේ පිම්මට වෙඩි තියන්න ඉගෙන ගන්න එක තමයි මේකට ප්‍රායෝගිකව කියන්නේ. මේකත් ඊයේ හම්බෙච්ච ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ අරමුණක් වරහන් ඇතුලේ ආනාපානය වැනි කෙරෙහි සතිය පවත්වන ආකාරයත් ඒ තුලින් විදර්ශනා වඩන ආකාරයත් ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනා තුලදී විස්තර කළා. ඒ බොහෝ දිනාට ඉතා ප්‍රයෝජනවත් වන්නට ඇතැයි සිතනවා. අරමුණක් නොමැති අවස්ථාවේදී වරහන් ඇතුලේ අනාරම්මන උදාහරණයක් ලෙස ආනාපානය ගෙවි ගොස් හිස් බවට සිතපත් වූ අවස්ථාව සිහිය පවත්වන ආකාරයත් එහි ඇති අභියෝගයත් ඒ නිරෝධය වන ආකාරයත් පැහැදිලි කරන්නේ නම් ඉතා කෘතඥ වෙනවා. සතිය යනු ආයතන ප්‍රතිපද දෙයක් නොවන බවත් සම්මත මරණයෙන් ඔබට ආයතන නිරෝධයෙන් පසුවද සති ධාරා පැවැත්විය හැකි බවට ඊයේ ධර්මදේශනාවේදී සඳහන් වුණා. අප ගැන අනුකම්පාවෙන් මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කර දෙන්න. වහන්සේට නිදුක් නිරෝගී චිරාත් කාලයක් ලැබේ පැජබේවා. දැන් ආනපනට ඕන නම් ඉන්ද්‍රිය බද්ධ වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ආධුනික පටන් ගන්න ඉන්ද්‍රිය බද්ධව තමයි. රූප හුස්ම වගේ අල්ලගෙන නැතුවත් යන්න පුළුවන්. ඒ වගේම ඒක අහනවා මේ ඒ වගේ හිස් භාවයටපත් වෙච්චානේක මුලමඳක බලන්නේ කොහොමද? ඒකේ දකින්න. එතකොට තමයි තේරුම් ගන්න අරමුණ ගෙවිච්ච තැන ඉඳලා ආය අරමුණක් මතුවෙන තැනට යනකම් යනකොට මෙතන ගෙවීම තමයි මුල. ආය අරමුණක් මතුවීම තමයි අනපානේ හෝ සද්දයක් හෝ වේදනාවක් ඒ තමයි අග. ඒ අතරමැද හරිය මැද. අන්නේ විදිහට මේකේ මේක වශී කරන්න පුළුවන්. මේකේ ප්‍රවණ භාවයේ ප්‍රවීණ භාවයේ දියුණු කරන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත එන්න අරින්න මේ මැද කොටස දන්නේ එතකොටද ලෙසලා ගිහිල්ලා, ලුහුටලා, ලීන වෙලා. නමුත් ඒකට යන්න නම් ඒ අරමුණ ගෙවෙන හැටිත් ඊගාවට අරමුණක් මතුවෙන කේන්ති නොගින් ආමේ නැති භාවයේ අවසානයේ තමයි තව එකක් මතුවෙන එක කියලා මේක ප්‍රගුණ කරන්න ඕනේ. ඒක සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා පමාදේ කම්පතිටි සති බලං කියලා. ආය අරමුණක් වල හිත පිට ගියාට කම්ප වෙන්න එපා. ඒ බව දැනගන්න. එතකොට මේ අරමුණ නැත්තත් ඒ හැමාරේ මේක තමයි කියලා අල්ලන්න පුළුවන්. මෙය ඊයේ ලැබුණු ප්‍රශ්නයක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව සම්බන්ධ ප්‍රශ්නයකී යෝනිසෝ මනසිකාර්ය දැනීමක් ලෙස හෝ ඇතිවන නැතිවන සිතක්සේ මෙනෙහි වේ. නමුත් එය ඇතිවීමට මූලයට යන විට සුතමේ දැනුම හා බලපා ඒ යාන්ත්‍රණය තේරුම් ගැනීමට යාම වරදක්ද. එනම් මේ මොහොතේ හේතුවක් ඇති උනේ පෙර අවස්ථාවක ඒ යෝනිසෝ මනසිකාර නොකර ඵලයේ ඔස්සේ සිත හැදුණු නිසා යයි දෙවනුව ඒ ගැන මානසිකාර කිරීම වරහ ඇතුලේ පෙර පංචායතනයේ රැවටීම හඳුනා ගැනීම උදාහරණයක් දීලා තිනවා කැමති දෙයක් දුටු විට ස්ටෙප් 1 දැකීම ඇති වී ඇති වී නැති වුණා ස්ටෙප් 2 මේ පෙරත් මෙවැනිම සිදුවීමකදී ඇසේ රැවටීමෙන් වරහ ඇතුලේ අයෝනිසෝ මානසිකාරයෙන් ගත් නිසා දැන් මෙය කැමැතිසේ පෙනුණා පෙර රැවටුන නිසා මනසට නිමිත්තක් වී මේ සිත හැදුන බව මෙසේ කිරීම වැරදිද ඒකට කියන්නේ පටිවිපස්සනාව කියලා. පේන අරමුණත් බලන හිතත් දෙකම විපස්සනා වෙන්න ගන්න. ඒකට ගොඩාක් සතිය අඛණ්ඩ වුණාට පස්සේ අපි අරමුණක් කල්යන කරන විපස්සනාවේදී අරමුණ සියුම් වෙනවා කියන්නේ හිත සියුම් වෙනවා. අරමුණ ගොරෝසු වෙනවා කියන්නේ හිත ගොරෝසු වෙනවා. ආදි වශයෙන් මේ අරමුණෙන් පේන්නේ හිතමයි කියලා බලන පිළිඹිබ විතරක් නෙවෙයි. පිළිඹිබ හරහා මේ පැත්තත් බලන්න පුළුවන් ගතියක් එනවා. ඒක නිකන් අර කරගෙන යන වෙලාවේදී ශිල්ප දක්වන වෙලාවක්. ඒකේ මුල හරිය තමයි ඔය සුතමේ වතෙන් එන්නේ. පහු වෙනකොට ඒක ඉන්ටර්නලයිස් වෙනවා. මේ ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකෙන් පස්සේ ඒක නිකන් ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් නෑ. ඒක තමයි ස්වභාවය කියලා. නතේන න තත්ත කියලා බුදුරජාණන්තුගේ බාහ්‍ය සූත්‍රය විස්තර කරන විට තාම ගැඹුරින් ඕක බුදුමයි ඒක විස්තර කරන්න උත්සාහ කරන එක මොකද බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. අපි යමක් දිහා බලලා ඒකේ දේ හොඳයි නරකයි කියනවනම් හොඳයි කියනවනම් මගේ හිතේ වෙලාවේ හොඳයි. යමක් නරකද බල්ල නරකයි කියලා කියන මගේ හිත නරක වෙලා අපිට පේන්නේ මේ දීන දේ නරක වෙලා කියලා. ආන්නේ පටිවිපස්සනාව කියන එක තමයි ඔකට කියන්නේ ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා කියනවා. කොහොම තමයි ඒක පටන් අරගන්නේ. අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ රාත්‍රී ඔබ වහන්සේ ධර්ම දේශනා කරන විට එක් අවස්ථාවක විදුලි සැරයක් මෙන් මගේ හිසේ පිටුපස තද වේදනාවක් ඇති වුණා. ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවේ මාසිත කාන්දමකට ඇදී යන්නාක් මෙන් තදබල වෙනසක් ඇති වුණා. මීට පෙර දිනයන් හිදීත් එවන් පැහැදීමක් සිත සමාධි වීමක් වැනි දෙයක් ඇති වුණා. ඒ අවස්ථාවේ මට ධර්මයේ ඇති බලය පිළිබඳව පුදුම විදිහේ ඇලීමක් ඇති වුණා. වහන්සේගෙන් උපදෙස් පතමි. හිත්වලට කාවදින අයුරින් ඔබ වහන්සේ කරන ධර්මදේශනා නිවසට ගිය පසුවත් පසුවත් හැකි හැම අවස්ථාවකම ශ්‍රවණය කරන්නට සිතාගත්තා. තවද ගැටීම් වලින් තොරව උපේක්ෂාවෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරයේද යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමට ඔබ වහන්සේ දුන් උපදෙස් මා හුඟක් අගය කොට සලකනවා. ඒ උපදෙස්වල වටිනාකම කියන්නේම කරන්නට බෑ. මෙවන් ධර්ම ප්‍රචාර කටයුතු නිතිපතා කරගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය තවත් ලැබේවා. ආලෝකයට පැමිණීමට දහමස පාදා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබේ අන්තිම දවසට වගේ කියවන්න ඕන එක. මේ අල්ලගෙන ඒ ඕකට මම ඕම නම් ඕගොල්ලෝ මයිකල් ජැක්සන් දැක්කනම් එහෙම කොහොම හිටියේද අම්මා පුඩි ගගා උඩ පැන පැන නටන හැටි දකින්නකොට අපෝ මට දැයෙන්න ට්‍රේන් කරන්න වෙනවා මයිකල් ජැක්සන් වෙන්න. අයියෝරයි මේක අමාරු සයියක වෙලා ඇවිල්ලා තියෙන දැන් බල්දි නෑ. ටක් ගාලා ගියා ප්‍රශ්න හතක්. අර විනාඩි 10ක් දෙන්න කියලා 15ක් ගිහිලා තියෙන දැන් මොකද කරන්නේ අපි අපි විනාඩි 40ක් විතර වගේ දක්වම් කළා විනාඩි 7ක් විතර භාවනා කරමු.